අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මේ 70 වෙනි භාවනා වැඩසටහනේ පළවෙනි දවස අද අප්‍රේල් මාසේ 7 වෙනිදා අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ පැයේදී ධර්ම දේශනාවක් ආරම්භ කරන්නයි එනිසා සීලමු දිනාය සඳහා tempත් වෙලා සාදු කාර්යය පවත්වනවා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 කතමේන ආවුසෝ විහාරේන සමනෝ ගෝතමෝ වස්සාවාසං බහුලං විහාසීති තී ගෞකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙන හැම අවස්ථාවකම චාරිත්‍රාක් විදියට අනිවාර්ය අංගයක් විදියට මේ භාවනා වැඩමුළුවත් එක්ක දේශනා මාලාවක් පවත්වනවා. ඒ භාවනාවට සම්බන්ධ වෙන අයට සුතමේ අනුග්‍රහිතයක් විදියට අසුවිරු ඥාන වැඩි වීමට පොතේ ඥාන වැඩ වැඩි කර ගැනීම සඳහා. ඉතින් ඒකට කියන්නේ සුත අනුග්‍රහිතය කියලයි. ඉතින් මේක තමයි අවුරුදු 2600ක් අපේ ශාසනය අද දක්වාම පැවතීගෙන එන්න හේතු වුනේ. ඉතින් අද ඇත්තටම ගොඩක් ජනමාධ්‍ය ඒ වගේම අධ්‍යාපන ක්‍රම ගොඩක් තිබුණට ඕනෑම අධ්‍යාපන විශේෂඥෙක් පිළිගන්නවා මේ අහුම්කන් දීම තමයි sannivedanayට තියෙන හොඳම ක්‍රම. අපිට තියෙන දෘශ්‍ය ශ්‍රාව්‍ය මාධ්‍ය රාශියක්. ඒ හැම දෘශ්‍ය මාධ්‍යයක්ම එනකොට මේ ශ්‍රාව්‍ය මාධ්‍යයේ හිටපැත්ත බය වුණා. මේ දෘශ්‍ය මාධ්‍ය පැමිණීම නිසා අහුම්කන් දීමට තියෙන ගෞරවය අඩු වෙයි කියලා කිසිම අඩුවීමක් වෙන්නේ මොකද ඒ දෘශ්‍ය ශ්‍රාව්‍ය මාධ්‍ය තමයි ਸਰවචනසේ පාවිච්චි කරපු ක්‍රමය. අපි ඔක්කොම ਸਰවචනසේගේ ශ්‍රාවකයෝ. ඒ ਸਰවචනංශේ දෘශ්‍යමානව අවුරුදු 45ක් වැඩ හිටියා. ඒ වැඩ හිටපු කාලේ ඇත්තෝ දැකීමත් කරා, ඇහිමත් කරා. ඉතින් ඒ කාලේ ගොඩක් වැඩ වෙන්නේ නැති. අපිට අද දකින්න නැති වුණාට ඒ වචන ඒ ධර්මයේ අහුම්කම් දෙනකොට සරුවචනාංශ අපිට සැක නැතුව දේශනා කරා පරිනිර්වාණ මංචකයේදී මානේ මම තථාගතයන් වහන්සේ පරිනිර්වාණයටපත් උනාට මමච්චේන ධම්මෝ සත්තාගල මම මගේ ඇවෑමෙන් පස්සේ තොපට ධර්මය සාසුන් වහන්සේ වෙනවා කියලා. ඒ සපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පිළිබඳව සද්ධාවෙන් කතා කරන වෙලාවක මතක් කරා එක සරුවච්චන් වහන්සේ නමක් පිරිනමම් පෑවට 84000ක් සරුවච්චන් වහන්සේ අපිට වහන්සේලා අපිට ඉතුරු කරලා තියලායි සරුවච්චන් වහන්සේ පිරිනමම් පෑවේ 84000ක් ධර්මස්කන්ධ. ඉතින් ඒක ඒ ධර්මස්කන්ධය සරුවච්චන් වහන්සේ පවා තමගේ ශාස්ත්‍රෝත්පීන් පුදන ලද්දා. ඒක පැවතින්නම පැතිරෙන්නම මේ අනුශාසනා අනුග්‍රහිතෙම. අනුශාසනා කිරීමෙන් ඉන් එපිට තියෙන අනෙකුත් ක්‍රම රාශියක් තියෙනවා ශාසන පැත්තදීමට ඒව අනාර්ධ ක්‍රම බවත් මේ අනුශාසනාවක් හරහා ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ධර්ම සාකච්ඡා හරහා මේ පවතින ක්‍රමේ තමයි ਸਰවචනාංශී මුදුන් පෙත්තේලා සලකලති නිසා ਸਰවචනාංශී දේශනා කරපු සූත්‍ර අපි නැවත අහුම්කන් දීමේ බණ ඇහිමේ අපි ඒ සුත අනුග්‍රහිතය කරනවා ඉතින් මේ භාවනා වැඩමුළුවකට පූර්ණ කාලිනව මුළු දීලා උර දීලා ඉදී කට කරන ඇත්තෝ මේ බණ ඇහිම නිසා සාමාන්‍ය බණක් ඇහිමේදී ලැබෙන අසුතං සුතා සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජ්ජකරෝති චිත්ත මනස පසීදති කියලා ගොඩක් ආනිසංස ලැබෙනවා ඒ කියන්නේ නාහපු දෙයක් අලුතින් අහන්න හම්බ වෙනවා අහලා සැක තිබුණු දෙයක් ඍජු කරගන්න සැකහැර ගන්න පුළුවන් වෙනවා. එතකොට සැකපු සැක දුරු වීම සිද්ධ වෙනවා. වැරදි දෘෂ්ටි තියෙනවා නම් ටික ටික ඒ වංචනික චපල ගතිය අයින් වෙලා දෘෂ්ටි ඍජු වීම වෙනවා. අසා සිටීමම සන්තෝෂයක් වඩපත්. බණ ඇහිමම චිත්ත මනස පසීදති හිත මූණ පිපිල යන්න හේතු වෙනවා. ඉතින් ඒ වැඩේටයි අපි මේ මුල පුරන්න හදාගන්නේ. ඉතින් මේ 70 වෙනි භාවනා වැඩසටහන වෙනකොට මේක නිස්සරණ වණේ පැත්තෙන් බොහොම ස්ථාපිත වෙච්ච සම්මත වෙච්ච සම්ප්‍රදාන කුල පුරුද්දක් වාටපත් වෙලා තියෙනවා. ඒ අනුව අපි සර්වචන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒක මාතෘකා කරගෙන දේශනාවලියක් විදිහට එකින් එකට එකින් එකට සම්බන්ධ කරගෙනයි මේ දේශනා මාලාව පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි මේ ආපුරාවට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශනා මාලාවක ආරම්භයක් දවසේ දේශනාවෙත් ආරම්භයක්. මේ ටික කිව්වට පස්සේ අපි මේ කරන්න හදන ඉස්සරහින් තියාගන්න හදන සූත්‍රය පොත්පත් ගන්න පොත්පත් කරලා බලන්න නැත්තන්ගේ උද්දෘත කරන නැත්තන්ගේ පහසු පිංසු මතක් කරනවා නම් සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ පස්වෙනි කොටසේ මහා වර්ගයට අයිති සූත්‍රයක් මේක ආනාපාන සති සූත් ආනාපාන සතිය සම්බන්ධ කරගෙන දේශනා කරන ආනාපාන සති සංයුත්තේටයි අයිති වෙලා තියෙන්නේ ඒක මේ විශේෂිත සූත්‍රයට නම දීලා තියෙන ඉච්ඡානංගල සූත්‍රය කියලා. ඒක ටිකක් ප්‍රසිද්ධ සූත්‍රයක් මේ සූත්‍ර පොත්පත් කියව නැත්නම් අතරින්. ඉතින් ඉච්ඡානංගල සූත්‍රය මුල දිග ඇරෙන්න මුල්ුණේ සරුවචනාංශේ ඉච්ඡානංගල කියන වනසණ්ඩේ නැත්තම් වනේ ආශ්‍රේ ජීවත් වෙනකොට උන්වහන්සේ ඇසුරු කරගෙන හිටපු සංඝයා වහන්සේට මතක් කරා මේ ඉදිරියට එන වස් කාලේ මම කැමැති සම්පූර්ණ විස්රාම විවේක වෙන්න විස්රාම වෙන්න උදේකලා වෙන්න මාව දකින්න කවුරුවක්වත් එවන්න එපා පින්ඳ පාතේ ටිකක් අරගෙන නේ හාමුදුර කෙනෙක් කරා දවසකට කෙනෙකුට එන්න අවසර තියෙනවා Tamanට පින්නපාත ටිකක් ගෙනත් දෙන්න. සම්පූර්ණ කාලේ මම විශ්‍රාම වෙන්න හදනවා, විවේක වෙන්න හදනවා, උදේකලා වෙන්න හදනවායි කියලා සර්වචන් වහන්සේ ඒ සංඝයාට දැනුම් දෙනවා. ඉතින් එතකොට මේ සංඝයා වහන්සේලා ඊටම ආදරයෙන් ගෞරවයෙන් මේ සර්වචන් වහන්සේ කියන වචනේ අහලා මාස 3ක දීර්ඝ කාලයක් සර්වචන් වහන්සේට මේ විවේක විහරණයට ආස්වන් සරසනවා. සරකලා ඉවර වෙලා වස් කාලෙන් පස්සේ සර්වජන් වහන්සේ නැවත සංඝයා සංඝමැදට වැඩම කරාට පස්සේ සර්වචනාංශයේ සංඝයා සතුටු වෙන්නේ නැති නැවතත් කාලයකට පස්සේ සර්වචනාංශයේ දකින්න හම්බ වෙනවා බණ ටිකක් හම්බ දහන්න හම්බ වෙනවා කියලා. අන්න මේ වෙලාවේදී මේ සභාවේදී සර්වචනාංශයේ ඒ සංඝයාගෙන් අහනවා සචේකෝ භික්කවේ අඤ්ඤතිත්‍ය පරිබ්බාජකා එවම් පුච්චෙයෝ ඇම්බල මම නැතුව මේ ආරාමේ හිටියා. ඒ වෙලාවේදී <clears throat> අන්‍ය තීර්ථක පරිබ්‍රාජකේ එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ සරණ ගත්තේ නැති අපේ වචන කියන මිත්‍යා දෘෂ්ටිකේ වෙන සාස්ෘණ වංශේ නමක් අගය කරන ඒ ගීගේ අරපු කෙනෙක් පරිබ්‍රාජකේ බලකින් ඇහුවොත් කතමේනාවසෝ විහාරේන සමනෝගෝතමෝ වස්සාවාසං බහුලං විහාසී සර්වඥාන්සේ ওই වස් කාලේ කුමන විහාරයකින් මොන විදියටද මොකක් බහුල කරමින්ද ගත කෙරුවේ කියලා ඇහුවොත් මේමයි උත්තර දෙන්න ඕනේ කියලා සර්වඥාන්සේ ප්‍රශ්නය අහනවා. අන්‍ය තීර්ථෙක් අහයි කියන විදියට උඹලගේ සාස්ත්‍රුන් වහන්සේ නැත්නම් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ වස් කාලේ කුමන විදියටද කාලය ගත කරේ නැත්නම් වස් වැසියු කොහොමද කියලා සිංහලෙන් දැන් කියන වස් වසනවා කියලා එකක් කරනවානේ. ඒ වගේ වස්සං විහාසින් කියලා ඇහුවොත් කොහොමද කියන්නේ කියලා සරුවත්නසේ ප්‍රශ්නේ අහනවා. හැබැයි එතනදී ඒ අහුම්කන් දෙන සංඝයා සරුවත්නසේ ප්‍රශ්නට උත්තර දෙන්න යන්නේ දන්නවා මේ සරුවත්නාංශේ මාත්‍රකාවට අවධානය යොමු කරන්නයි මේ ප්‍රශ්න ස්වරූපයෙන් කතා කරන්න කියලා. මේවට කියනවා කත්තු කම්මිතා ප්‍රශ්න කියලා. Taman කියලා දෙන්න ඕනේ මාත්‍රකාව මතු කරගන්නේ ප්‍රශ්නයක් ඇහිලා. කියනවා ඔබලගෙන් මෙහෙම ප්‍රශ්නයක් කවුරු හරි අහුවොත් මොකද කියන්නේ? කියලා වගේ ප්‍රශ්නයක් අහනකොට ඒ පිරිස දන්නවා මේ සබෝතනසේ අපෙන් උත්තර බලාපොරොත්තු වෙන එක නෙවෙයි කියලා. උනත් ඇතර බලාපොරොත්තු වෙනා කියලා දැනගත්තත් සංඝයා වංශයට සබෝතන සඳහන් කරනවා අහන්න ජානාමි භගවා ජානාති කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ අපිට මේක තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේටම දැනිච්චාවයි. ඔබ වහන්සේ යම් ආකාරයකට කියනවා අපි ඒක පිළි අරගෙන ජීවත් වෙන එකයි කරන්න කියලා. සංඝයා වහන්සේව උත්තර දෙව්ව ගන්නවා. ඒ තමයි එදා හිටපු සංඝයාගේ චාරිත්‍රය. ඒක අදත් ඒ විදිහට පොත්වල සඳහන් වෙලා තියෙනවා. මෙතනදී සංඝයා නිස්සද්ද භාවයෙන් ඉන්නවා. එතකොට සරුවත් chance සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධිනා කෝ ආවුසෝ තත භගවා වසවාසින් බහුලං විහාසිකේ කවුරුරි අන්‍ය තීර්ථිකේ ගැහුවොත් මේ වස් කාලේ සරුවත්නාංශයේ කුමන විහරණයකින් මේ ජීවිතය ගත කරාද වස්ගත කරාද කියලා ඇහුවොත් ආනාපාන සති සමාධින් කෝ ආවසෝ භගවා වස්සවාසං බහුලං විහාසි ආනාපාන සතිය බහුල කරමින් නොයි සර්වඥාන්සේ මේ වස් කාලේ වැඩි කියලා කියනවා ඉතින් මේක මේ පිටසට මම හිතන්නේ එච්චර විශ්මයජනක පුදුම එළවන උත්තරයක් වෙයි කියලා. මොකද ඇත්තටම මේක පැත්තකින් බලනකොට ඒක විස්මේජනක උත්තරයක්. එවැනි විස්මේජනක උත්තරයක් භික්ෂුන් වහන්සේ හිතල ප්‍රශ්න නාහන නිසායි සර්වචාන්සේ ප්‍රශ්නයක් කාලා සර්වචාන්සේ උත්තර දෙන්නේ. ඒ මොකද බුදු වෙච්ච බුදුහාමුදුරන්ට මොකටද ආනාපාන ගති භාවනාව? සර්වච්ඡ උනාට පස්සේ සර්වච්ඡන්සේ මොකටද භාවනා කරන්නේ? සර්වච්ඡන්සේ මොකටද ආනාපාන සති භාවනාව? ඉතින් මේක කවුරුත් අහන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ ඉන්නවනේ. දැන් ඔබ වහන්සේ මොකටද මේ විවේක ගන්න හදන්නේ? දැන් අපි නම් කමන්නේ. අපි තව විභාග පාස් වෙලා නැහැනේ. දැන් ඔබ විභාගේ පාස් වුණාට පස්සේ මොනවද පාඩම් කරන්නේ? ඒකේ පාස් වුණාට පස්සේ මොකටද මේ පැනදී මරන්නේ? මෙවැනි ප්‍රශ්න ණය ඇහුවට ඒ උත්තරේ ගැබ්බර උත්තරයක් සර්වඥාන්ත දෙන්න ලොකු කාරණා ටිකක් තියෙනවා. ඒ නිසා සර්වඥාන්ත ඉස්සෙල්ලා ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහපුවම වික්ෂුන් වහන්සේලාට උත්තර දෙන්න බෑ. උත්තර දෙන්න අපේක්ෂා කරන්නේ නැහැ. ඊට පස්සේ සර්වඥාන්සේ කේල් ගෙඩික පොත් අරිනා වගේ, දුවන ගෙඩියක් පතුරු ගහනවා වගේ, කේල් ගහක් පතුරු ගහනවා වගේ මේට මේක විස්තර කරලා දෙනවා. ඉතින් අපිත් බණ අහනකොට, අපිත් බණ කියනකොට, ඒක සලකා බලනකොට සූත්‍රවල කියවිච්ච නැති මේ කොටස් එහෙම නැත්නම් ඒ දෘෂ්ටි කෝණ මතු කරගත්තාම අපිට සූත්‍රයෙන් උනන්දුවක් ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සර්වඥන්සේ කෙලින්ම ආනපන සති සූත්‍රය දේශනා කරලා තියෙනවා. එලිම සතිපට්ඨාන සූත්‍ර දේශනා කළා තියෙනවා. එලිම රාහුල වාද සූත්‍රය දේශනා කළා තියෙනවා. එලිම කිරිවානන්ද සූත්‍රය දේශනා කළා තියෙනවා. තිබුණට ඒක සාස්ෘණ වහන්සේ විසින් අනුන්ට රෙකමදාරු කරපු රෙකමදාරුවක්. අනික් අය කෙරෙහි සර්වචනන්සි කියනක් දැන් සර්වචනන්සි අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් හොඳයි මම මාස 3ක් විවික්‍ව ගත කරා. ඒ ගත කරන වෙලාවේදී දැන් මේ ආරාමෙට එනවනේ අන්‍ය තීර්ථකයන්. ඇවිල්ලා අහනකොට කෝ සර්වචනං අපේ සර්වචනංශේ භාවනා කරනවා. කොහෙද භාවනා කරන්නේ? කැලේට ගිහලා භාවනා කරනවා. කිසි කෙනෙකුට එන්න එපයි කිව්වා. ඒකට ඒ කෙනෙක් ඇහුවොත් එහෙම දැන් උඹලගේ සර්වචනංශේ සර්වචනං මොකටද භාවනා කරන්නේ? මොකටද මේ කැලේට ගිහලා තනි වෙන්නේ? එහෙම ඇහුවනම් එහෙම මේ භික්ෂුන් වහන්සේලාට සම්ප්‍රදාන කුල තර්කාන කුල කිසි උත්තරයක් නැහැ. නමුත් එවැනි ප්‍රශ්නයක් ඇහෙන්නත් ඉස්සෙල්ලා සර්වචනාංශයේ ප්‍රශ්නයක් අහලා මේ උත්තරේ දෙන්නේ සර්වචනාංශයට කාරණා දෙක තුනක් ඉෂ්ට කරගන්න නිසා. එකක් තමයි බුදුවරු පවා ලදලද වෙලාවේ ඒ ආනාපාන සතිය වඩනවා. ඒ නිසා ඒක ගරු භාවනීය භාවනාව. ඒක බුදු කෙනෙක් බුදු වෙන්නේ ඒ භාවනාව. ඒ නිසා අපේ ථේරවාද රටවල් අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මේ ආනාපාන සතියට ගරු කරනවා කියන නිසා බටහිර ලෝකයක් කියනවා ලංකාවේ මිනිස්සු කිලින්ම බුදුහමදු කියපු දේ කරන්නේ කියලා. අනික් භාවනා ක්‍රම කරන්නේ නැහැ කියන. ඒකෙන් කියන්නේ අනික් භාවනා ක්‍රම ප්‍රයෝජන රහිත නැහැ. ප්‍රයෝජන රහිතයි. ඒවා හිතලුවක්, හිතාමතාගත දේවල් කියලා. ඒ වගේ ප්‍රයෝජන චීනෝ එකේ අපිට කිසිත් ප්‍රතික්ෂේප කරන තරම් අපිට ඥානයක් නැහැ. නමුත් මේක සරුවච්චන් වහන්සේ විසින් බුදු වෙන්න කලිමුත් කරපු දෙයක් බුදු වෙන්නත් කරපු දෙයක් බුදු වුණාට පස්සෙත් කරපු දෙයක් ඒ වගේම සරුවච්චන්හන්සේ විසින් විශේෂයෙන්ම ප්‍රශංසා කරන ලද භාවනාවක් මෙතනදී මේ චනංගල සූත්‍රයේදී මේ අපි දන්න ඕවිත අපි ගරු කරන මේ ආනාපාන සතියට සුවිශේෂී අර්ථකථනයක් දෙනවා නැත්නම් සුවිශේෂී භාවයක් හිතාගන්න මේ ඒ ආනාපාන සති භාවනාවට ආඩ්‍ය ගතියක් තෙදක් ආඩම්බරයක් බුදුහමර එකතු කරනවා. එකතු කරන්නේ මොකද්ද? බුදුවරු පවා මේ ආනාපාන සති සමාධිය ගරු කරනවා. බුදු වුණාට පස්සේ. ඒක නිසා යම් කෙනෙක් අහුවොත් එහෙම අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ ආනාපාන සති භාවනා කරනකොට මට අසවල් ධානය ලැබුණා. අසවල් මාර්ග ඥාන ලැබුණා. දැන් මම ඊගාට මොකද කරන්න ඕන කියලා. ඒ ඔය ආනපානව කරන්න කියයි. පළවෙනි මාර්ගයෙන් ලැබුණා දෙවෙනි ලබන්නත් ඕපා ඔකම තමයි. හොඳයි මම දෙකත් ලැබුවා දැන් මොකද? ඒත් ආනපානේ කරා. දැන් දෙක ලැබුවා දැන් ඊකට ඒත් ආනපානේ කරා. දැන් හතරම ලැබුවා දැන් මොකද? ඒත් ආනපානේ කරා. ඒ නිසා මූල දිගටම තියෙන්නේ මේ ආනාපාන සති භාවනා වටිනාකම. ඒක නොමිලේ ලැබෙන එකක්. අවුරුදු 120ක් මේ මො ලෝකේ ජීවත් වුණත් බුදු කෙනෙක් පහර වෙලා මේක මේ තරම් වටිනවා කිව්වේ නැත්නම් තඹේකට සලකන්නේ නැති භාවනා මේ උහුලඟේ කොහෙද නිවන් කියලා. හුස්මේ කොහෙද නිවන්? එහෙමනම් හුස්ම ගන්න ඔක්කොම නිවන් දකින්න eBay. එහෙම එකක් ඇත්තේ නෑ. සබ්බේ සීල පණ ඇති සත්තුන්ට පාණ පාණ කියන නම සම්බන්ධනවා අපි ඒක සංස්කෘතයෙන් ප්‍රාණ කියන නම සඳහන් කරනවා. ප්‍රාණ සහ පාණ කියන වචන දෙකට අර්ථය දෙන්නේ හුලං බොනවා කියන එක. ජීවත් වෙන්න හැම කෙනාටම ජලයේ දීවිච්ච වාතය හෝ ගොඩබිම තියෙන වාතය ගන්න ඕනේ. ගත්තේ නැත්නම් විනාඩි 7යි ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ මැරලා යනවා. නිසා ජලයට වඩා ආහාර වලට වඩා මේ හුස්ම ටික ඉතාමත්ම වැදගත්. නමුත් තඹේකට සලකන්නේ අපි පරිසරය කෙලෙසනවා. වාතය අපිරිසුදු වාතය ගන්නවා. ගත්ත පස්සේ নানা ආකාර බොහොම භයානක ලෙඩ හැදෙනවා. නමුත් මෙච්චර පිරිසුදු කැලයක් කතා කරලා අපි නගරයට යනවා. නගරයට යනවා කියලා කියන්නේ මොකක්ද? ජනවාතයට යනවා කියන්නේ. කවුරු හරි හුස්ම හෙලන ලද හුස්මක් තමයි අපිට ගන්න වෙන්නේ. මේකෙදී තියෙන විජන වාතය. කිසි කෙනෙක් ප්‍රසවාස කරපු වාතයක් නෙමෙයි තින්නේ ටොං ගණන් තියෙන්නේ පිරිසිදු වාතය. අපි මේව අමතක කරපු එකට ලැබිච්ච සාපය තමයි අද තියෙන සංකර ලෙඩ. පුදුමාකාර දෙට රාශියක් තියෙනවා නම් කරන්න බැරි තරම්. ඒ මොකද අපි හරි ආසයි කවුරු හරි ප්‍රසවාස කරන ලද වාතයක් ආශ්වාස කරනවා. ජනියත් නැද ඉන්නවා කියලා කියන්නේ ජනසංගණිකාව කියලා කියන්නේ ගණ්‍යා කරේ බැඳෙනවා කියන්නේ කුලයා කරේ බැඳෙනවා කියන්නේ කවුරු හරි ප්‍රසවාස කරන ලද වාතයක් අපිට හරි කුසුඹයි. හරි සුවඳයි. බුදුහාමුදුරුවෝ පැත්තෙන් බලනකොට හඩු ගඳ කියලා කියන එකක් තියෙනවා. හඩු ගඳ කියන්නේ ඕනකොට තමයි. මේ සෙනඟ ප්‍රසවාස කරන ලද වාතයක් ආශ්වාස කියේ. බුදුජානකසේ සඳහන් කරනවා මේ පිරිසිදු වාතයක් මෙච්චර තියෙනවා දන්නවනම් කවුරුනම් එවැනි කැලයකට පිටුපාල නගරයකට යයිද කියලා. මට හොඳ සිවුරු ලැබෙනවා. මට හොඳ පින්ඩපාත ලැබෙනවා. මට හොඳ සීනාසන ලැබෙනවා. මට හොඳ බෙහෙත් ලැබෙනවා කියලා මේ නගරයට පිටුපාල යනවනම් එවිනියා දන්නවනම් මම මේ පිටුපාන්නේ මේ බොන හුස්ම ටිකට පිරිසිදු හුස්ම ටිකට කියලා ඕකේ මොනම ශිෂ්ටාචාරයක්වත් නැහැ. ඔකේ කියන අමනකම. නමුත් කරන්න දෙන්නේ කැඹිරිල්ලේ හැටි. සංසාරේ දුක් විඳලා තියෙන හැටි දුක් විඳින්න තියෙන ආශාව නිසා ආ නිකන් මීහරකෙක් නාශනොදල් ඇදගෙන යන්න වගේ පිරිසිදු වාදයේ තියෙන තැන ඉඳලා අපි අපිරිසිදු වාදයට යනවා ලොකු ජයග්‍රහණයක් කිය. කවුරක්වත් දන්නේ මේ ආස්වාද ප්‍රසවාසයේ ඉතර වටිනාකමක් තියනයි කියලා. ඒක නිසා ඒකේ වටිනාකම දැනගත්තට පස්සේ ලැබෙන ಗುಣ ගැන කතා කළොත් එනකොට කියන්න පුළුවන් බුදුවරු පවා ආනාපානසති භාවනා කරනවා පසේ බුදුරණ කුමන කතාවද මහරහතන් වහන්සේලා ගැන කුමන කතාවද රහතන් වහන්සේලා ගැන කුමන කතාවද ආර්ය අනාගාමී උතුමන් සකදාගාමී සෝවාන් උතුමන් ගැන කුමන කතාවද පෘථජ්ජනයන් අපි කොච්චර ඒකට සලකන්න ඕනේ ඒ නිසා ආනාපාන සති භාවනාවේ වටිනාකම මේ දේශනාවලිය පුරාවට අපි නැවත නැවත මතක් කරගන්න ඕනේ. ඒ සඳහා විශේෂයෙන්ම සූත්‍ර පිටකයටත් වඩා විනය පිටකයේ තුන්වෙනි පරාජිකාව පෙන්වන තැන සර්වචන් වහන්සේ ආනාපාන සති භාවනාවේ සුවිශේෂී ගුණ විශේෂයෙන් උවා දක්වලා තියෙනවා. ආනාපාන සති භාවන භා ආනාපාන සති සමාධින් භික්කවේ භාවිතා බෞලීකතා සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme antardhapedi upasameeti බුදුන්සේ සඳහන් කරන මහන්නේ මේ වඩන ලද භාවිත කරන ලද ආනාපාන සති සමාධිය සන්තෝචේව පනීතෝ ඊතාවත්ත සාන්තයි ඊ타මත්ව ප්‍රණීතයි අසේජන කෝච සුකෝච විහාරෝච ඒ ආනාප එවැනි ආනාපාන සතියක් ලැබීම සඳහා කළ යුතු කිසිම දෙයක් නැහැ මනුෂ්‍යයන්ට ඉබේ හම්බෙලා තියෙනවා කසින භාවනාවක් කරන්න අපිට මෙටි අනන්න ඕනේ අසුබයක් බලන්නම් සෝනට යන්න ඕනේ ඒ මොකක්වත් ඕනේ ආනාපාන යණ යන තැන Taman එක ඉන්න නිසා අසේචනකයි කියලා කියන එකට දීවක් කර කර මෙටි අනන්න මොනක්වත් කරන්න ඕනේ සුකෝච විහාරෝච යම් කෙනෙකුට සුඛ වේරණයක් අවශ්‍ය නම් කාය චිත්ත සුඛ වේරණයක් එයාගේ පූර්ණ අවධානය ආනාපානට ගිය දවසේ පූර්ණ ජීවිතයක් පූර්ණ පිරිචිගතයක් කායික මානසික සුඛයක් ලැබෙනවා. ඒක සර්වචාන්සේ සුඛ විහරණයක් කියලා තියෙනවා. සුඛෝච විහාරෝච uppන්න uppන්නේ පාපකේ අකුසේ ධම්මේ අන්තරධාපේති ූපසමේදී. උපනූපන් පාපක අකුසල ධර්ම අන්තරස්දාන වෙලා නැතිලා යනවා. ූපසමනේ නැසංසිදෙනවා. නමුත් අපි මේ භාවනා කරනකොට බැලුවොත් දවසේ අද තිබුණු ප්‍රශ්න සාකච්ඡා කරත් මේක එකනගේ හිතවල තියෙන ප්‍රශ්න එළියට අරගෙන බැලුවත් ඕනම කෙනෙක් කියාවි ආනාපානය කරන්න ඉස්සෙල්ලමගේ හිත කීකරුයි ආනාපානය කරන්න ආවට පස්සේ හිතවිලි වැඩි වෙනවා කියලා ආනාපානය කරන්න ආවට පස්සේ හිත නොසන්තාල වැඩි නොසන්දාල වැඩි කයනසණ්ඩාල වැඩි, සද්ද බාධක වැඩි. ඒ නිසා මට නුරුස්නා ගති වැඩි වෙනවයි කියලා තමයි පටන් අරගන්නේ ආනාපාන. නමුත් මෙතෙන්දි සර්වචන්සේ සඳහන් කරනවා ආනාපාන සතිය භාවනාව නම් වඩන ලද බහුලීකරන ලද ආනාපාන සති භාවනාව උප්පන්න උප්පන්නේ පාපකේ අකුසල ධම්මේ අන්තරධාපේති රූපසමෙහි. එචට එන සියලු පාපතර මිච්ඡා සංකල්ප මේ සරද සමෙහි තදවල නියගයක හැම පුරාවට ගස් කොළන් වලයි වාතයේ හැමතැනම දූවිලිය විසලා තියෙන වෙලාවේදී සරත් තීර්ථයේ වහින වර්ෂාවක් ඒ සීළු දූවිලි හොදාගෙන පොළොවට තැම්පත් කරන්නසේ හිතක තියෙන අවිසිච්ච දූවිලි කෙලස් සියල්ලම තැම්පත් කරනවා. එනිසා උංගා කමාරුයි එහෙනම් ඇයි මේ හුඟක් සෙනක බාහනපන සති භාවනා නොකරන්නේ කියලා හිතන්නේ. නමුත් සර්වචන්නාංශයේ මේ ආනාපාන සති ගුණ ප්‍රකාශ කරන්නේ වඩන ලද බහුලීකර කර කත කරන ලද ආනාපාන සති සමාධිය. අර දොස් නැගන්නේ මැසිවිලි නගන්නේ හුස්ම එක තැනක තියාගෙන ඉන්න බෑ කියන්නේ හිත එතන තියන්න බෑ කියලා කියන්නේ ඒ ආනාපාන සති භාවනාව වඩලා නැහැ බහුලීගත කරලා නැහැ සතිය පිහිටලා නැහැ නමුත් හොඳට ආනාපාන සති කරගෙන ගියොත් තමනතරේ ආස්වාසයක් පාස ආස්වාදයක් ලැබෙනවා. එම ආස්වාසයක්ම ආස්වාදයක් ඒක ඔය අචන් බ්‍රම් බ්‍රහ්මන් සාමසෝ කියන්නේ beautiful breathing. හුස්ම බොහොම දර්ශනීය හුස්මක් බවට තේරෙනවා. තමන් සියල්ලෙන් අංග සම්පූර්ණ ගතියක් හුස්ම තුල තියෙනවා. ඒකමයි යෝග භාවනාවල ප්‍රාණයාමයේදී කරන්නේ ඒ ප්‍රාණියත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඒ කෙනාට විශේෂ ආහාරයක් ඕනේ කරන්නේ හුස්මෙන්ම ජීවත් වෙන්න පුළුවන්. හුස්මෙන්ම පුළුවන් වාතය අවශ්‍ය ගන්න ඕන. පිත අවශ්‍ය ගන්න ඕන. සීම අවශ්‍ය ගන්න ඕන. වාතය සමනය කරන්න ඕන. පිත සමනය කරන්න ඕන. ඕන දෙයක් සමනය කරගන්න පුළුවන්. ඔය හුස්ම ටික දන්නවනේ. ඒ තරම්ම මේක හුස්මක් ඇතුළත මේ මනසගේ චරිතය කොහොමද දැන් මේ හුස්ම යන විදියට ඇවිස්සලා තියෙන්නේ වාතයේට පිටද සෙමද ඇයි එහෙම වෙන්නේ ඒක නැති කරන්න මොකද්ද කරන්නේ මේ සීන ප්‍රස්තාරගතයි මුත් ඔක්කොටම ඉස්සලා ඕනේ කරන්නේ අපි විතරක් තොරතුරු ලබලා දෙන තොරතුරු කියලා කියන්නේ රෝග නිర్ణයක් කරන ඒ තරම්ම රෝගයට පිළිතුරක් සපේන හුස්ම ඇසුරු කරලා නැතිකමයි ප්‍රශ්න තියෙන්නේ. හුස්ම මුලැමැදාග දැකලා නැහැ. හුස්ම දිගට යනකොට මොකද වෙන්නේ කියලා දැකලා නැහැ. ඒක මේ හුස්ම මෙච්චර වටින බව දන්නෙත් නැහැ. බුද්ධ ආදී උතුමන් වහන්සේලා පවා මේක කරපුවා අපි දන්නේ අපිට පේන දේ හුස්ම ගන්න සතිය පිහිටවන්නේ නැතිකොට හොඳට හුස්ම ගන්න පුළුවන් ආනාපානට හිත දාපු ගමන් ඉසියක් කොමයි කියලා දවලුත් කියදෙමු භාවනාව සඳහා ආනාපාන කරනකොට ඉසියක් කොමක් වෙනවා ඒ තරමටම අපි මේක මිරිකලා අල්ලන්න හදනවා ඒ තරමටම අපි මේක හරියට කලාවක් විදියට ශිල්පයක් විදියට කරන්න ගන්න. හැබැයි ඒකට දොස් කියන්න බෑ. ඒකට දොස් කියන්නේ ඒක අනුකම්පා කරලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපි සියලු දෙනාගේම සම්ප්‍රයුක්ත දැනුම යොදලා ඒ ආනාපානිය අපි කීකරු කරගෙන වැඩි වෙලාවක් ආනාපානෙ ඉන්නකොට වඩලලද බහුලීගත කරන ලද ආනාපාන සති සමාධිය කියන එකට අපිට යන්න පුළුවන්. ගියාට පස්සේ අපි මේ ලෝකේ බලාපොරොත්තු වෙන උක්කරිම සැපත මේ හුස්මේ මේ ආනාපානේ තියෙනවා එතෙන්ද යනකම් අපිට සැකේ බාධා කරනවා. ශ්‍රද්ධාව මධිකම බාධා කරනවා. ලෑස්විලා යන්නකම් භාවනා කරනවා. සාමාන්‍ය නොදැනීම භාවනා බාධා කරනවා. ඒ නිසා අපි මේ භාවනා වැඩමුළුවේදී ලුවාන්තරන් අවදාළ දැනුම බණ මාර්ගයේ සුතමේ ඥාන වශයෙන් ලබලා දෙනවා. ලබලා දෙද්දිත් එන හැම බාධාවකදීම අපි ලෑස්තිලා යනවා මෙහෙම ඉන්න පුළුවන්. ආවට මම සද්ධාව කඩා ගන්නෑ. ආවට මම සැක කරන්නේ මම මේක අරගෙන යන්න ඕනේ කියලා. සැක ආවොත් අපි ඒ සැක සාකච්ඡානුගහිතයක් මාර්ගේ ධර්ම සාකච්ඡාවක් මගින් කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් සුද්ධ කරමින් සුද්ධ කරමින් නැවතත් ආනාපානව දාන. එතකොට අපි ළඟ මේ භාවනාවට එන්න කලින් නැත්නම් වැඩමුළුවට එන්න කලින් නැත්නම් සතිය අඳුර ගන්න කලින් තිබුණු ශ්‍රද්ධාව බුදු බුදුම විදියට වර්ණගිලා මේ මොන බාධා කරදර තිබුණත් මේ ආනාපානයත් එක්ක කන වැල අල්ලගෙන යන්න පුළුවන් නම් ආනාපානිය අපිට අත්ලක් කරගන්න පුළුවන් නම් ආනාපානිය අපිට හැරමිටියක් කරගන්න පුළුවන් නම් ඒ ආනාපානිය හරහා වැඩෙන සතිය අපිට පුදුමාකාර හේතසු එළවන දෙයක් ඒකටයි මේ ਸਰවචනාංශයේ මේ ඉච්ඡානංගල සූත්‍රයේදී මේ දේශනා කරන්න කියලා ਸਰවචනාංශයේ පෙන්නනවා බුදුජාණන් වහන්සේ මේ ගිය වස් කාලේ වැඩිම වාසය කරේ ආනාපාන සති සමාධිනා කෝ ආවුසෝ සමනෝ ගෝතමෝ වස්සාවස්සං බවලං විහාසි. ඉතින් බුදුහාමුදුරුවෝ මේ වාසය කරපු ආනාපානෙට කිට්ටු කරන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි බුදුන්ට කිට්ටු කරනවා, අපි බුදු වෙනවා, ධර්මයේ තේරුම් ගන්නවා, සංඝ ගණයට වැටෙනවා, අපි රකින්න සීලයට වටිනාකමක් වෙනවා. මේ විදිහට ආනාපාන සතිය පිළිබඳව අමුතු අර්ථකතනයක් වර්ණගීමක් කරලා සරුවචන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල පෙන්වන විදිහට ඒ ආනාපානේ වඩන හැටි මේ සුවිශේෂී හඳුනා ගැනීමෙන් පස්සේ මතක් කළ දෙනවා භික්ෂුන් වහන්සේ. ඒ ආනාපාන සති වැඩිීමේ පළවෙනිම වැදගත්ම ඒ කියන්නේ ආනාපානයේ දැස ගැනීම මකරතොරණ වෙන්නේ මම දැන් කරන්නේ ආනාපානය කියලා දන්න එක. අපේ හිත විවිධාකාර අරමුණු දෙකේ දුවන හිතක්. අපි රූප බලමින් ඇහැ පිනවන්න හදනවා. ඒ වගේම ශබ්දහමෙන් කන පිනවන්න බලනවා. ඒ අතරමැද මේ මේ මේ කට්ටියගේ හටනේ තොරතුරු පිළිබඳව අපේ හිත වැඩියෙන්ම ඇසුරු කිරීම කෙරෙන්නේ කොතනද කියලා සතියෙන් ගත කරන ඕනම කෙනෙක් එකඟ වෙවි ඇහැ තමයි ඇහැරගෙන ඉන්න වෙලාවේ වැඩියෙන්ම අපේ හිතේ අවධානය ලබා ගන්න. ඒක මෙහෙමයි කියන්නේ අපේ ජීවිතයට අවශ්‍ය කරන වැඩිම කෙලස් ප්‍රමාණය උපදින්නේ ඇයි? ඇහැ කනට අවස්ථාවක් දෙන්නේ නැහැ, නාසයට අවස්ථාවක් දෙන්නේ නැහැ, දිවට අවස්ථාවක් දෙන්නේ නැහැ, කයට අවස්ථාවක් දෙන්නේ නැහැ. පුළුවන් තරම් රූප බැලීම හරහා යා මනසේ අවධානය යොද ගන්න. මේකෙදි කාරණා දෙකක් ඉෂ්ට කරනවා. එකක් දස්සන කාමී. කාම දර්ශන බැලීම සඳහා තියෙන ආශාව, ಜಾතිය බෝ කිරීමට නම් Taman ඒ ප්‍රියමනාප දේවල් අල්ලන්න. ඒ නිසා අපි ಜಾතිය බෝ කිරීමේ අදහසින් එහෙම නැත්නම් වර්ගය පැවැත්වීම සඳහා රූවත් දේවල් පස්සේ යනවා. ඒ සඳහා වැඩියෙන්ම අපිට තොරතුරු ලබා දෙන්නේ ඇහැ. දෙක අරසාව. ඇහැ උඩම හිටලා තියෙන අපේ ඈත බලලා කිට්ටුවක සතුරු සේනාවක් වෙනවද? කිට්ටුවක මොකක් හරි කරදරයක් තියෙනවද කියලා බලන්න ඒ නිසා ගෝත්‍ර නායක හැම වෙලාවෙම උසමිනියෙක් වෙන්න ඕනේ. ඇලේ ප්‍රධානතා හැම වෙලාවෙම උස කෙනෙක් වෙන්න ඕනේ. ඒ උසකම අදහස් කරන්නේ උද්දතම ඇහැ තියෙන්නේ ඇහෙන් තමයි අපි පරිසරය පරීක්ෂා කරන්නේ ඒ ඇහැ ඒ නිසා කනට කතා කරලා කියන උඹට මට තරම් සේවයක් කරන්න බෑ අරසාව ලබා දීමේදී මම තමයි ලොක්කා කියලා. ඒ නිසා දවසක් ගත කරනකොට ಜಾති භෝගිති මේ අදහසින් භව තණ්හාවෙන් නැත්නම් කාම තණ්හාවෙන් නැත්නම් අරසාව පිළිබඳ ප්‍රශ්නේදී ඇහැ නිතරම ගෙන් ජය ගන්න. වෙන විදිහකට කියනවා නම් අසතියෙන් ගත කරන කෙනාට වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඇහි. ඒ නිසා අපි ඊටාම ප්‍රිය වස්තුවට ඇහැ වගේ කියලා කියනවා. ඇහැ නැති වුණොත් ජීවිතය ඉවරයි. ඒ මොකද අපිට ලැබෙන කෙලෙස් කොටයක නැතු වෙනවා අපිට. කෙලෙස් තුගේ නැතිලා යනවා. ඒ නිසා අපි ඇහැ රූප බලනද පුදුම අසාධාරණ අවිධිමත් බලයක් යොදවලා එයා සන්තප්පණය කරමින් ඉන්නවා රූප බලන්නේ. ඒ අතරමැද ලදලද අවස්ථාවේ කන ඇහැට ඉඳ ගියේ නැති වෙලාවේදී යා කණෙන් සද්ද අහලා සංගීතේ දැන් දැකලා තියෙනවද කොල්ලෝ කෙල්ලෝ බයිසිකල් පදිනකොටත් කනේ පොරොප්ප දෙයක් ගහගෙන ඉන්නේ. ඩ්‍රයිවිං කරනකොටත් කනේ එකක් ගහගෙන ඉන්නේ. දැන් තියෙනවා හෙල්මට් එකට හයි කරන්න ඇතුළේ ඔක්කොම යන්ත්‍රයේ තියෙනවා. ඒ මනස ඉන්නේ කොයි වෙලාවෙත් ඒ මියුසික් එකේ. පාරේ යනකොට තොල්ලොල්ල අතපද කතා කර කර බලනකොට ටෙලිෆෝන් එකක් වැඩ. ටෙලිෆෝන් එකේ යන්නේ සද්ද තමයි මිනිහා හසුරුවන්නේ. ඒ නිසා සංගීත රාව හරහා පිස්සු ඇද්දලන බුදුම තාලයට ආවා. ඒ මයිලඟ තියෙන CD එකක්. ඒකෙදි කියලා තියෙනවා ප්‍රථම ධානය ගන්න මේ ටෝන් එක දාගන්න. දෙවෙනි ධානය ගන්න මේ ටෝන් එකට යන්න. හොඳටම කන් දෙකට ස්ටීරියෝ කරලා දුන්නාට පස්සේ ඒකෙන් ওই කියන ධානසුඛ හතරම ආරම්භ වෙනවා. CD එකක් වුණා රුපියල් 70ක් වෙයි. හතරම ගතයි. ඒ තරම්ම මගේ වචන කියන සූස්තියක්. සූස්තියක් කරන් දෙනවා සංගීතේ. මේක තන්නේ කර මකරයෝ ටිකක් අතේ තියෙනවා. ලෝකේ ඉන්න නොදියුණු උරගියෝ ටිකක් ඉන්නවා. උන්ගේ වැඩේම මේ තරණ තරණයන්ට මේ සංගීතය දීලා තරණ තරණෝ නටවලා පුදුමාකාර නැටිල්ලක් නටවනවා. ඒක නිසා Hindu ආගම කියනවා ඕනෙම ලෝකේ ශක්තියක් ඇති කරන්න පුළුවන් ශබ්ද ශක්තියෙන් ආ ඕ ම්ම් කියන ශබ්ද තුනෙන් තමයි මේ ලෝකේ හැදිලා තියෙන්නේ ඕම් කියලා පටන් ගන්න ඕන මන්ත්‍රයකින් ලෝකේ නලවන්න පුළුවන් දැන් ඒ ටික ඔක්කොම කම්පැනි වලට බාර අරගෙන සංගීත රාව හදනවා ඕන කෙනෙක් මත් කරන්න පුළුවන් ඉතින් සංගීතයට අහුවෙච්ච කෙනා ඒක බලන්නේ නැතිකට කියන්නේ කට්ටියට කියන්නේ අමනියෝ කියලා. උන්ට තීරෙන්නේ සංගීතය අපිට වගේ. සංගීතයේ රසන විඳින්න අමනේකේ කියලා ලියනවා. රස විඳින කෙනා මත් වෙලා ගත කරන්නේ. හැබැයි සංගීතයේ රස විඳින්න අමාරුයි ඇත්ත කරලා තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් ඇහැ ඉඩ ගන්න නැතිලයි කන පිනවීමක් කරනවා. අද සංගීත ව්‍යාපාරේ කෙරෙන ජඩ වැඩ දන්නවනම් මනුස්සකමක් කිසිම නැත්තේ. ඒ සඳහා කරන වැඩවල කිසිම සීමාවක් නැහැ. අපි මේ කෙලවර හේකට අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ගඳ සුවඳ, ඊට පස්සේ රස මෙන්න මේ හතර දිනාගම පෙරිලා තමයි කයට හිතන්නේ. ඇහ, කන, දිව, නාසය, කය. එනිසා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය කියනකොට චක්කු සෝත ගහන ජීව කාය කියලා තමයි සඳහන් කරන්නේ. මේ රූප ධර්ම පිටලා තියෙන එක ක්‍රමයකට. ඒක බුදුහාමුදුරුවෝ සාරසංකේ කල්පලක්ෂයක් පෙරුම් කරනකොට දැකලා තිබුණා මට කෙලෙස් වැඩිම උදෙන්නේ ඇහි. ඊගාට කණෙන්, ඊගාට නාසයෙන්, ඊගාට දිවෙන්, ඊගාට කයෙන්. දැන් මේ කයේ සිද්ධ වෙන හුස්ම සිද්ධ වෙනලාදී මම හුස්ම ගන්නවා කියලා දන්නවනම් අපි අර දවල් ප්‍රශ්නයක් අහලා තිබුණා මේ හුස්ම ගන්න වෙලාවේදී ඉරියව්වේ හිත තියන්න ඕනේ. ඒ හුස්ම ගන්න හුස්මේ හිත තියන්න. ආශ්වාස කරන ආශ්වාසයේ හිත තියන්න. ප්‍රශ්වාස කරන ප්‍රශ්වාසයේ හිත තියන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් හුස්ම ගන්න වෙලාවේදී හුස්ම ගන්න බව දන්නවා. සතෝ අස්ස සති සතෝ පසති කියලා කියන්නේ හුස්ම ගන්න බවට හිත ඇහෙන් බේරලා කනෙන් බේරලා නාසයෙන් බේරලා දිවෙන් බේරලා කයට එන්නේ කන කැස් බෑවා වීසිතුරින් අහස බලන වගේ කලාතුරකින්. ආවත් හුස්මට ආවත් ඒක පරාදයක් වැරදිල්ලක් අනේ වෙලාවට රූප බැලුවා නම් හොඳයි සද්ද ඇහුවා නම් හොඳයි ගන්ධ රස විඳනනම් හොඳයි කියලා හිතේ වෙනමම වටිනාකම් වගේ ඇත්තේදී ඒ සියල්ලම මැඩගෙන අපි ඇත්තක වහගෙන ශබ්ද නැත්තනකට ගිහිල්ලා ගන්ධ රස නොබැලීමට අදිෂ්ඨාන කරලා උස්මට හිත දානවයි කියලා කියන්නේ ගඟ දිගේ ඉහළට පීනින්න. අපේ එහෙම බුදු කෙනෙක් එහෙම නොකියුවනම් ස්වභාවයෙන් හිතක් කවදාකවත් හුස්මට යන්නේ ස්වභාවයෙන් හිතක් කවදා තමන්ගේ කයට යන්නේ ඒ නිසා යම් චිත්තක්ෂණයක දවසක කියන්නේ සුමානකට කියන්නේ මාසයක කියන්නේ අවුරුද්දකට කියන්නේ කෙනෙක් දන්නවනම් මගේ හිත දැන් ඇහි නෙවෙයි කනේ නෙවෙයි නාසයේ නෙවෙයි දිවේ නෙවෙයි කයේ කියලා තියෙන්නේ ඒක පුදුමාකාර ගුණයක්. ඒ මොකද වැඩියෙන්ම කෙලෙස් උපදිනවට තමයි හිත සාමාන්‍යයෙන් දුවන්නේ. ඒක බැරි නම් ඊගාවකට යනවා. ඊගාවට බැන්න ඊගාවක ඊගාව බැන්න ඊගාවක බැරිම නම් තමයි කයට එන්නේ මරණ මොහොතේදී අනිවාර්යයෙන්ම එනවා. වයසට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම එනවා. මුදටම ලෙඩ වුණාට පස්සේ ඵලයන් කිව්වත් යන්නේ නැහැ. ඇඟටම එනවා. නමුත් මැරෙනකන් ලෙඩ වෙනකන් වයසට යනකන් රූප බලාපං සද්ද අහපං ගඳ විඳපං රස විඳපං කියලා අපි ඉතින් පාටි තමයි. සැනකෙලි තමයි. ඉතින් බුදුරජාණන් කියනවා පුළුවන් නම් වයසට යන්න ඉස්සර වෙලා, ලෙඩ වෙන්න ඉස්සර වෙලා, මැරෙන්න ඉස්සර වෙලා භද්‍ර යවුනේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිටි. මේ කය වෙන බලපන්. ඉතින් හිතයි හිතෙනවද කවදා හරි බුදුහාමුදුරුවෝ මේක ඡන්ද ඡන්දෙට ඉදිරිපත් කරොත් ඡන්ද දෙයි කියලා කට්ටිය. එක එක කම්පැනි ඇවිල්ලා අපි රූප බලන්න ඕගොල්ලන්ට එන්න කියනවා. අපිට ඡන්ද දෙන්න. තව කෙනෙක් කියනවා සද්දහන්න අපිත් එක්ක ඉන්න අපිට ඡන්ද දෙන්න. තව කෙනෙක් කියනවා අපි සුවඳ දෙනවා අපිත් එක්ක අපි රසම සුළු දෙනවා අපිත් එක්ක ඉන්න බුදුහාමුදුර විතර පිටිපස්සෙන් ඇවිල්ලා කියනවා මං කය ගැන බලන්න කියනවා මට ඡන්ද දෙන්න කියලා කොහොම ඡන්ද විලාස වෙනසක් හිටී කියලා දීතේ. ඒ තරම්ම කාමච්ඡන්. ඒ තරම්ම කාමච්ඡන්දේ මේ මැද කුසල ඡන්දේ කියලා කියන්නේ දුර්ලභ මණිකා. කන කැස් බෑවෙක් වියසුතුරින් ආහාර බලනවට වැඩිය දුර්ලභ මනිකාක්. අපි කන කැස් බෑවෙක් වියසුතුරින් ආහත බලනවා කියලා කියන්නේ ලබන මනුස්සාත්ම භාවය. නමුත් ළමනුස්සයෙන්කින් 100ට ලක්ෂයකට කී දෙනාද මේ සා විශාල ප්‍රඥාවක් සහ කරුණාවක් ඇති තථාගතයන් වහන්සේ කියන විදිහට මේ මගේ කයට හිතගන්න. එතම් මනුස්ස ජනගාණයට හා සමාන අපිට නගින චිත්තක්ෂණ ගත්තොත් ඒ ආ සමාන චිත්තක්ෂණ රාශියක් අපි රූප බලන්න ආසයි. සද්ධාහන්න ආසයි. ගන්ධ බලන්න ආසයි. රස බලන්න ආසයි. කයට තිබ්බට ඌඩල කොට්ටේ උඩ තිබ්බා වගේ පෙරලෙනවා හොයන්න බෑ. ඒ නිසා ලෝක ජනගහනී නියෝජනයක් අපේ චිත්තක්ෂණ වල තියෙන වර්ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. ඒ නිසා යම් කිසි මිනිස්සෙක් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා පැවිදි වේවා උපවිදි වේවා බෞද්ධ වේවා අබෞද්ධ වේවා දැන් මගේ හිත තියෙන්නේ කයේ කියලා දන්නවනම් ඒක පුදුමාකාර වටිනාකමක් ඇති වෙනවා. එහෙම කයේ ඉන්නකොට ඒක ලස්සනට මේ විස්තර වෙන ඇත්තට මහා ශුන්්‍යත සූත්‍රයේදී මෙතෙන්දී මේ මම කියන්න හදන කාරණා පොඩ්ඩක් ඔප්නංගව ගන්න ඒක වටිනවයි කියලා මම හිතනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ਸਰවචනංශී මිගාර මාතු පාසාදී ඉන්නකොට ගිහිල්ලා අහනවා මේ වගේම බුදුහාමුදුරුවෝ අහන ප්‍රශ්න නෙවෙයි බුදුහාමුදුරුවෝ කියනවා ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ බොහෝ විට ශුන්්‍යති වීරණේ ශුන්්‍යති වීරණේ කියලා එකක් කියනවා. උපවංශේ ශුන්්‍යති වීරණේ ඉන්නවයි කියලා කියනවා. අනේ අපිට පොඩ්ඩක් ඒක ගැන විස්තර කරන්න. දැන් මෙතන කියන්නේ තථාගතයන් කතමේන විහාස විහාරේන වස්සං වාසින් කියලානේ මොන විහාර විහරණේ කියන්නේ බුදුහාමුදුරුවෝ වස්සසුයි කියලානේ කියන්නේ. අතෙන්දී ආනන්ද හැමරෝ කටට උත්තර දෙනවා ශුන්්‍යති විහරණේ. බුදුහාමුදුරුවෝ ආනන්ද හැමරෝ තැම්පත් කරගෙන ඉස්සරහින් අහනවා ආනන්ද හැමතුරුනේ ආනන්ද හැමතුරුන්ගේ ආනන්ද දැන් අපි ඉන්නේ මිගාර මාතුපාසාදේනේ. දැන් මේ මිගාර මාතුපාසාදේ ඉන්න අපිට හරකම් බල්ලන් එළුවන් ඌරන් පිළිබඳව ආශ්‍රයන් අලියම් පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. වල්දුරේ ඉන්නකොට මේ ප්‍රශ්න තියෙන රජුරන්නේ ප්‍රශ්න අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපිට ගන්ධනව වල ඉන්න පිටිස පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. අත්තරම් මිනිමුතු පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා අපි මේ ඉන්න මිගාරුමාට පාසාදේ ඉන්න බව සතුටු වෙනවා නම් මේ අරණ්‍ය සංඥාවේ සතුටු වෙනවා නම් අපේ හිත ඌරන් බල්ලන් එළුවන් කුකුලන් පිළිබඳව හරකෝ අස්යන් අලියන් පිළිබඳව කරදරවලින් ශූන්‍යයි. අපේ හිත ගංගොල ඉන්න ගාන පිටින්ින්ද ශූන්‍යයි. මොකද මේකේ නෑ ගාන පිටින්. මේකේ ඉන්නේ උපාදක උපාසිකාව. අපේ හිත පතරම් මිනිමුතු මැණික් පිළිබඳ ප්‍රශ්න වලින් ශූන්‍යයි. ආර්ථික උද්දමන ප්‍රශ්න නෑ. ඒ නිසා ආනන්ද අපිට තියෙන ප්‍රශ්නයක් ශූන්‍යනේ අරඤ්‍ය සංඥාවෙන් අපි අරඤ්‍ය සංඥාවේ ඉන්නේ. නමුත් අරඤ්‍ය සංඥාවේ ඉඳීම නිසා අපිට ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි, එළුවන් බල්ලන් ඌරන් පිළිබඳ ප්‍රශ්න වලින් ශූන්‍යයි, පතරම් මිනිමුතු බැලිකලේ ප්‍රශ්න වලින් ශූන්‍යයි. එහෙමනම් අපි කැලේ ඉන්නකොට කැලේ ඉන්න බව අගය කරන්න ඕනේ. ඒ කියන්නේ සතුටු වෙන්න ඕනේ මේ කැලේට ආවේ විශාල ප්‍රශ්න තෝගයක් අයින් කරලා ඉගෙන ඒකේ ශූන්‍ය බව දන්නවනම් ගත කරන හැම චිත්තක්ෂණයකම අපි අරණ්‍ය විහාසය ගැන සතුටු වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරු කියන යම් කිසි කෙනෙක් මේ අරණ්‍යයේ සතුටු වෙලා හොඳට පట్టල වාඩි වෙලා ඉඳගෙන මම්මගේ හිත කයට ගත්තාම දැන් මගේ හිත එළුවන් බල්ලන් ඌරන්ගෙමුත් ශූන්‍යයි ඥාන බෙරිමින්ගේ ශූන්‍යයි ග්‍රාම සංඥාවෙන් රත්තරන් මිනිමුතුල ශූන්‍යයි අරඤ්‍ය සංඥාව ශූන්‍යයි මම ඉන්නේ කයේ විතරයි මට දැන් දැනෙනව නේද දැනෙන්නේ කය පමණයි මොනද තවත් කට කටක් කඩලා කියනවා. දැන් දරුවචනස කියන මේ කය කියන්නේ ආනන්ද හතරමා ධාතුව. දැන් මම මේ ඉඳගෙන ඉන්න ගමන් මගේ හිත වායෝ ධාතුවට පමණක් යනවා නම් මගේ හිත හරකම් බල්ලන් එළුවන් පිළිබඳ ශූන්‍යතාවයේ බුද්ධි විඳිනවා. රත්තරන් මිනිමුතු මැණික් පිළිබඳ ශූන්‍යතාවයේ බුද්ධි විඳිනවා. ග්‍රාම සංඥාවෙන් ශූන්‍යයි, අරඤ්‍ය සංඥාවෙන් ශූන්‍යයි, කාය සංඥාම ශූන්‍යයි, මම වායෝ සංඥාව විතරක් ජීවත් හුස්ම විතරක් ජීවත් වෙනවා. ඒකට අපේ හිතේ තියෙන අසහන, අපේ හිතේ තියෙන දරත ගති, අපේ හිතේ තියෙන දැවිලි තැවිලි, අපේ හිතේ තියෙන ආතතිය ලක්ෂ කෝටි කී වාරකින් පුංචි කරලා තියෙනවා. කයට ගන්නවයි කියලා කියන්නේ විශාල ජයග්‍රහණයක්. දැන් මේ කය කියන්නේ හතරමහා ධාතුන්ගේ නම් සතෝ අසසති කියන්නේ මම 100න් හුස්ම ගන්නවා. සතෝ පසසති. මම 100න් හුස්ම හෙළන බව දන්නවනම් ඒ මනසට මේ හුස්ම ගැනීම නිසා පුංචි තරකයක් තියෙනවා, දැවිල්ලක් තියෙනවා, තැවිල්ලක් තියෙනවා, අසහනයක් තියෙනවා. නමුත් ඒ නිසා මුළු ලෝකයක් අසහන වලින් අයිති. මෙන්න මේක දන්නේ නැත්නම් ඒ මනුස්සයා ගන්න හුස්මක වටිනාකමක් දන්නේ නැහැ. හෙළන හුස්මක වටිනාකමක් දන්නේ නැහැ. ඒ නිසා සර්වචාන්සේ සඳහන් කරනවා ගන්න උස්මක හෙළන උස්මක වටිනාකම දන්නවනම් එයා ඒකට වාංගු වෙලා කොච්චරක් අසහන කොච්චරක් දරත කොච්චරක් දැවිලි තැවිලි කොච්චර මානසික ආතතිය වලින් ශූන්‍යද කියලා මමත් ආනන්ද දැන් මෙතනදී කියන්නේ සංඝයාට මම ඉච්ඡානංගල වනයේ ඇතුළට ගිහිල්ලා මම ආනාපානෙ හිටියා මම යම් චිත්තක්ෂණයක ආස්වාද කරන බව දන්නවනම් මම ආශ්වාස කරන බව දන්නවනම් ඒ මට එහෙම ආශ්වාස කරනලා ආශ්වාස දාන්න ප්‍රශ්වාස කරනලා ප්‍රශ්වාස දාන්න ඒ විහරණයට ආනන්ද හැමතුරන් නෙවෙයි මෙතන කියන්නේ භික්ෂුන් වහන්සේට කියන්නේ කියලා කියනවා ආර්ය විහරණය කියලා. කියන්නේ කියලා කියනවා බ්‍රහ්ම විහරණය කියලා. කියන්නේ කියලා කියනවා තථාගත විහරණය කියලා. මේ බ්‍රහ්ම විහරණය මේ ආර්ය විහරණය මේ තථාගත විහරණයට අපි කොච්චර පාචල් කළ සලකනවා කොච්චර තුච්ච කරලා සලකනවද මෙච්චර ලේසියට ගන්න පුළුවන් ආශ්වාසයත් එක්ක හිත පාත්තන්න කියන්න පුළුවන්කම තියේදී අපේ හිත කොච්චරක් අතීතයට දුවනවා අපේ හිත කොච්චරක් අනාගතයට දුවනවා අපේ හිත කොච්චරක් අන අරයගෙන මෙයා ගැන හිතනවාද අතන මෙතන ගැන හිතනවාද බුදුජානනාංශයට ඔయిత වැඩිය මේක හුස්මක ආශ්වාස කරනට ආශ්වාසය දන්නවා ප්‍රශ්වාස කරනට ප්‍රශ්වාසය දන්නවයි කියන කාරණාවට මෙච්චර අගේ දෙන්න හදන්නේ උප්පත්ති දවසේ ඉඳලා මැරෙනකන් ඒක ඇවිල්ලා හැමදාම අපේ දොරට තට්ටු කරලා කියනවා අනේ මට පොඩ්ඩක් සලකපන් මම උඹලට සීළු සම්පatti දෙන්නම් කියලා. අපි කියනවා හුස්ම ගන්න වෙලාවක් නෑ ආනාපාන සතිය වඩන්න වෙලාවක් නෑ භාවනා කරන්න වෙලාවක් නෑ নানা ආකාර රාජකාරී. ඔන්නෝකට තමයි අමනයි අමනකම කියන්නේ. ඔන්නෝකට තියෙන අවිද්‍යාව කියන්නේ. ඕකට තමයි මෝඩකම කියන්නේ. ඕකට තමයි අන්ධකාරය කියලා කියන්නේ. බුදුන් සඳහන් කරලා තියෙනවා මේ ආශ්වාස ප්‍රශ්වාසයේ සතිය පිහිටවීම ඉඳගෙන සුදු ඇඳගෙන සිල් අරගෙන සිල් තුන් පිටසක් වට කරගෙන අපි වුණු කරාට අපි කොයි ඉරියව්වෙත් හුස්ම ගන්නවද ගන්න ගන්න හුස්මට සතිය පිහිටෙවුවා නම් මෙතනදී පටන් අරගත්ත මේ පාඩම ඕනම වෙලාවක කාර්ය විහාරයට යන්න පුළුවන් ඕනම වෙලාවක බ්‍රහ්ම විහාරයට යන්න පුළුවන් ඕනම වෙලාවක තථාගත විහරණයට යන්න පුළුවන් ඉතින් මේක කියලා දුන්නාට හොඟ දෙනෙක් කියනවා අනේ මට හිරිකිතයි වගේ ඇඟට මොකද මොකද වගේ තථාගතයි කියලා කියනවා. තථාගතයන් වහන්සේ බොහෝම ඈත ඉන්න කෙනෙක් ලොකු කෙනෙක් මං කොහොමද තථාගත විහරණය කියන්නේ? හුස්ම නම් අහුවෙනවා. හැබැයි තථාගත විහරණය කරන්න මට හිත දෙන්නේ නැහැ. මේක බ්‍රහ්ම විහරණය කියන්නේ මට හිත දෙන්නේ නැහැ. මේක ආර්ය වීරණය කරන මතයේ දෙන්නේ මොකද අපි අම්මලා තාත්තලායි ගුරුරුයි අපිට මේ බ්‍රහ්ම වීරණේ තථාගත වීරණේ ආර්ය වීරණේ මේ ජීවිතේ ගන්න බැරි එකක් වඩපත් කරලා ජීවිතෙන් එහා පැත්තට දාලා ඉවරයි. මේකට කියන්නේ තථාගත ශාසනය මරණයි කියන්නේ. මේකට කියන්නේ බුදුහාමුදුරන්ට හතුරු අත පුරනවා කියන්නේ. බුදුහාමුදුරන් කියන මට මිතුරු අත පුරපන් හතුරු අත පුරන්න එපා. මේ උඹලා දන්නවනම් මේක දවස් 7 ඉගෙන ගන්න පුළුවන් පාඩමක් මේකේ තියෙන්නේ. ඉස්සල්ලාම ඉස්තෝදානාලා බඩ විරේක කරගෙන භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා කමටහන් අරගෙන සිල්ලොතුන් වට කරගෙන සිල් අරගෙන අනුන් දෙන දෙයක් කාලා අනුන් දෙන පැදුරක ඉඳලා හරි කමන්නේ මේ හුස්මත් එක්ක යාළුවා ඉඳගෙන හරි කමන්නේ යාළු වෙලා ඒ හුස්මත් එක්ක යාළුනාට පස්සේ අපි කොච්චර gedara ගියා වගේ වැටහීමක් එනවද අපට කොච්චර පිරිච්ච ගතියක් එනවද අපට කොච්චරක් අපිට සම්පත්තිකර ගතියක් එනවද? ඒක හොඳට හිතට වද්දා ගන්නවා. ඒකේ හිතට වද්දා ගැනීමේදී එක සැරයක් එක හුස්මක් එක්ක ජීවත් වෙනකොට ඒක විහරණේ නම් ආර්ය වුණාට බ්‍රහ්ම වුණාට තථාගත වුණාට ඒ විහරණේ බුද්ධිය ලැබෙන්නේ නැහැ. ඒක සිතක් චිත්තක්ෂණයක් ආස්වාදවත් සහිතයි. චිත්තක්ෂණ රාශියක් මේ ආශ්වාස මේ ප්‍රශ්වාස මේ ආශ්වාස මේ ප්‍රශ්වාස නැත්නම් මේ ආශ්වාසයේ මුලැමැදාක වශයෙන් දිගට දිගට යන්න යන්න යන්න යන්න ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මේකේ ගැම්මේ මේකේ ජවය තමයි ප්‍රශ්න තියෙන්නේ එක චිත්තක්ෂණයක ආනාපානට ආරම්භ දෙනවයි කියන එක අපිට මේ වගේ වැඩමුළුවකදී බොහෝම මේ කියලා කරලා දෙන්න පුළුවන් සීල වැඩ බහා තබන්නේ කයට හිත ගන්න. ඒකට මම දැන් මෙතන ඉන්නවා කියලා බලාගෙන ස්වභාවයෙන් හුස්ම එනකන් ඉවසන්න. එලවල යන්න එපා. ඊට පස්සේ බලන්න මේ කය ඇතුලේ හතරමා ධාතුන්ගේ වායෝ ධාතු ක්‍රියාකාරීත්වය තමයි මේ හුස්ම කියන්නේ. මේකට කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. මේක බිම්බි මහකලි මාර්ගයෙන් පෙන්නනවා හුස්ම මාර්ගයෙන් පෙන්නනවා. දැන් මේ කයක් අසහන කයක් දරත කයක් දැවිලි දැවිලි තිබිච්ච මේ පුද්ගලයා කයේ හතර මහා ධාතුන්ගෙන් එකක අසහනේ පමණක් තියාගෙන සියලු අසහන දීලා දාන. සියලු දරතෙන් දීලා දාන. සියලු දැවිලි දීලා දාන. සියලු තැවිලි දීලා දානවා. ඊට පස්සේ ඒක නා කොච්චර සලකන්නවද මේ ආස්වාස ප්‍රසවාසෙට? මේ ආස්වාස ප්‍රසවාසෙ ඉන්න හැම චිත්තක්ෂණයකම මං ආර්ය විහරණේ ඉන්නේ. උසස් විහරණයක ඉන්නේ. මම බ්‍රහ්ම විහරණේ ඉන්නේ. මම තන්නේ කර වෙච්චි බ්‍රහ්ම ලෝකයේ කියලා කියන්නේ මේ දෙන්නේක් නැහැ කියලානේ. ඉත්‍රි පුරුෂ ගති නැහැ. පුරුෂ ගති විතරයි තියෙන එක. හැබැයි දැන් බ්‍රහ්මයාට සරස්වති බන්දලා දීලා දැන් සරස්වති බඹුගේ අඹු වෙලා. අපේ කට්ටිය පූජා පාත්‍රන සරස්වතිට බඹු හිටියේ ඉතල තනියම දැන් අඹුවක් කෙනෙක් ඉන්නවා. මේ අපේ සංස්කෘතිය හැදෙනකොට වෙන විකාර. මේ බ්‍රහ්ම විහරණයට යන්න ඕන නම් උස්ම ප්‍රයන්න. තථාගත විහරණය කියලා සරුවචනාංශේ කට හොදලා දේශනා කරනවා. මේ ආනාපානේ තථාගත විහරණයක්. ඉතින් අපි දවසකට අදිස්ථානයක් ගන්න ගෙදර ගියාට පස්සේ එක හුස්මක් සීළු වැඩ බහා තබලා මම හුස්මත් එක්ක ඉන්නවයි කිය. ඒ චිත්තක්ෂණයට නවදාන්න මම ආර්ය වීරණේ හිටියයි කියලා. බ්‍රහ්ම වීරණේ හිටියයි කියලා. තථාගත වීරණේ හිටියයි කියලා. මෙතන කාට හරි අත උසලා කියන්න පුළුවන්ද? මට ඒක හුස්මක්වත් ගන්න බැරි තරම් මට බබාලා ඉන්නවයි කියලා. මට ඒක හුස්මක්වත් ගන්න බැරි තරම් මට ආර්ථික ප්‍රශ්න තියෙනවා කියලා. මකේට හුස්මක්වත් ගන්න බෑ මොකද ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ඉඳලා කියලා. මට ඒක හුස්මක්වත් ගන්න බෑ වහින්න තියෙනවා කියලා. මොන තරම් පච කොටක්ද කියන්නේ. ඒක හුස්මයි. එක හුස්මයි ගන්න ඕනේ. එතකොට පේනවා මහගලක් පලාගත්තා වගේ මේ එක හුස්මක් ගත්තනම් හුස්ම දෙකට තුනට හතරට දිනු කරනකොට ඒ කෙනාට තේරෙනවා මම කුස්සියම කෙනෙක් වුණත් ගොවිපලක වැඩන ගොවියෙක් වුණත් සේවකයෙක් වුණත් ස්වාමි කෙනෙක් වුණා. දොස්තර කෙනෙක් වුණා. ලෙඩෙක් වුණා. ගුරුවරයෙක් වුණා. ශිෂ්‍යෙක් වුණා. අම්මා තාත්තා වුණා. දරුවෙක් වුණා. රජෙක් වුණා. රටවැසියෙක් වුණා. මේ හුස්මට යන්න පුළුවන් ගතිය වළක්වන්න මොන්නම බලවේගයක්වත් ලෝකේ නැහැ. ඒකයි අපිට කියනවනම් ඉල්ලකට තියෙන දිනනවනම් දිනන තියෙන මානවයිති වාසිකම. කවුද මේ මානවයිති වාසිකමට හටන් කරන්නේ? අපි හටන් කරන්නේ මොකද? ස්ත්‍රී භාව සඳහා අපි හටන් කරනවා. බව භික්ෂූන්ගේ අයිතිවාසිකම් සඳහා හටන් කරනවා. මේ ඔක්කොම රෙදි නැති සටන්. හෙළු වැලි සටන්. කරනවා නම් සටන මොකද්ද? බ්‍රහ්ම වීරණයට සටන් කරා. ආර්ය වීරණයට සටන් කරා. සතහාගත වීරණයට සටන් කරන්න. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? පුළුවන් තරම් හරකම් බල්ලන් එළුවන් පිළිබඳ තියෙන කතා අසුඤ්ඤත වීරණයක්. ඥාන පිටුමේ ගන්ධරවල් තියෙන කතා අසුඤ්ඤත වීරණයක්. රත්තරන් මිනිමුදු පිළිබඳ කතා අසුඤ්ඤති විහෙරණයක් අරණ්‍යයක් නෑ කයත් නෑ හුස්මි මෙන්න මේ විදිහට එක හුස්මක් අගේ කරන්න උගන්න ගන්න පුළුවන් වුණොත් එන්නත ඒකේ වටිනාකම දෙන්න පුළුවන් වුණොත් ඒ මිනිස්යාට ඉදිරියට යන පාරේ මොනම බාධාවක්වත් නැහැ. එයාට තියෙන පුංචි අදිෂ්ඨානයක් මම මේක දැන් දන්නවා. මට අද එක හුස්මක් ගන්න පුළුවන්. මම ජීවත් වෙන යම් ආකාරයකට මට හුස්ම දෙකක් තුනක් හතරක් පහක් අනේ ඒ ස්ත්‍රියට ඕ පුරුෂයෙකුට හිතුනොත් අනේ මගේ දරුවෙකුට එක දවසට හුස්ම ගන්න පුළුවන් ප්‍රමාණය උගන්න ගන්න පුළුවන් උනොත් ඒක නිකම්ම බ්‍රහ්මයක් වෙනවනේ. නිකම්ම ආර්ය විහිරණයට යනවනේ. නිකම්ම තථාගත වෙනවනේ. අද අපේ අම්මලා තාත්තලාගේ හීනෙකවත් අදහසක් තියෙනවද දරුවෙකුට මෙයාගේ හුස්ම ගන්න හැටි උගන්නන්න ඕනේ කියලා. නෑ. මට ඕනේ බැරිස්ටර් කෙනෙක් කරන්න. මට ඕනේ දොස්තර කෙනෙක් කරන්න. මට ඕනේ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් කරන්න. මට ඕනේ සිවිල් සර්වන් කරන්න. අනේ දරුවන්ට ඔය විදිය සාපයක් තියනවාද කියලා බලන්න. දීමෝපියොත් මේක පුහුණු කරලා උඹ ඕනේ ව්‍යාපාරයක් කරපුවා ඒකට කමන්නේ. නමුත් උඹට මේ බ්‍රහ්මත්වයට ආර්යත්වයට තථාගතත්වයට යන්න පුළුවන් මේ කෙටි මාර්ගය අමතක කරන්න එපයි කියලා. අපි මේ පණිවිඩය දෙන්නේ නැතුව දරුවෙකුට මැරලා ගියොත් හොඳ තැනකට නම් යන්න හම්බෙන්නේ මේ සාප කරනව නෙවෙයි කරුණාකර මතක තියානින්ද මේක අපි ඉස්සල වරණ ගන්න. අපි ඉස්සල මේක තේරුම් අරගෙන දන්න යාළුවෙකුට, දන්න හිතවතෙකුට, දන්න නෑයෙකුට, දරුවෙකුට පැත්තකට කරලා සියලු බූදලේ දෙන්නා වගේ. කියලා දෙන්න පුළුවන්. ඊට වැඩිය සේවයක් නෑ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මම කැලේ ඉඳලා ඊට ආවට පස්සේ උඹලගේ යම්කිසි පරිබ්‍රාජකෙක් ඇහුවොත් කතමේන විහාරේන තථාගතෝ වස්සං වසී මොන විහරණයෙන්ද සර්වචනංශේ වස් වාසය වැසුවේ කියලා කියාබං ආනාපාන සති සමාධින් ආවුසෝ තථාගතෝ වස්සං වසී මේ ආනාපාන සති සමාධිය තමයි සර්වචනංශේ ගත කරේ කියලා කියන්න කියන්නේ මොකද භික්ෂුන් වහන්සේලා මේ ප්‍රශ්නේ අහන්න දන්නෙත් නැහැ උත්තර දන්නෙත් නැහැ ඒක නිසා යම් කෙනෙක් තේරුම් අරගත්තොත් හුස්මට හිත දානවා කියලා කියන්නේ හිත gedere යවයි කියන එක. හුස්මෙන් පිට ගියයි කියලා කියන්නේ හිත පිට ගියා. හිත නන්නත්තර වුණා. හිත කෙලෙස් බරිත වුණා. ඉතින් ඒක නිසා අපි හුස්ම ගැනීමේදී මේ නොසලකන නොසලකීම නිසා අපි කොච්චර චිත්තක්ෂණය පන්නනවද කියන වෙලාවේදී මට හරියට ඉලක්කම් මතක නැහැ. දීපක් චොප්රා දැනට ඇමරිකාවේ ඉන්න පුද්ගලෙක් ඉන්දියන් පසුබිමක් තියෙන කෙනෙක් ඇමරිකානු ප්‍රධානම පෝසතුන්ගෙන් 10 එක්කෙනෙක් වගේ එයා කතා කරලා කියනවා අපේ ජීවිතේ තියෙන උත්තරම වස්තුව ගරුකට යුතුයම දේ තමයි හුස්ම ටික. අපි নানা ආකාර ප්‍රශ්න නිසා හුස්ම ගන්න ගන්න අන්තිම හුස්ම කොහෙන් එනවද නැද දෙකොණෙම යනවා. මැරෙන විඩාට මතක් වෙනවා අනේ තව පොඩ්ඩයි උතුම් තව හුස්ම පහක් මට දෙන්න කියලා මාරයත් එක්ක ගනුදෙනු කරනවලු මේ චෙක් එකට සංකරණකම් පොඩ්ඩක් හුස්ම වට දෙන්න. දරුවට දෑවැද්ද දීලා එනකන් හුස්ම ටික දෙන්න. එතකොටලු මතක් වෙන්නේ මේ වටිනාම දේ හුස්ම ටික ගියයි කියලා. එයා කියන අවුරුදු 100ක් ඉන්න මිනිසෙකුට හුස්ම කොටි 13ක විතර ඕපනින් බැලන්ස් එකක් හම්බ වෙනවා. ඉපදිනකොටම ආවුස කියලා හම්බ වෙන්නේ හුස්ම කොටි 13. කොටි 13. මේ ආදයට කවදද මතක් වෙන්නේ මේක ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනයි කියලා. මේ හුස්ම ටික නැවතිල්ලේ tempatwa පාවිච්චි කරනවා නම් ඒ මනුස්සයා දීර්ඝායුෂ කාලෙන් නෙමෙයි අපිට අවස ලැබෙන්නේ හුස්ම ගන්න. හුස්ම හිමීට නැවතිල්ලේ විවේකීව ගත කරන එකන දීර්ඝායුෂ වෙනවා. හයියෙන් අජියෙන් හුස්ම ගන්න එක ටෙන්ෂන් කියයි, බ්ලඩ් ප්‍රෙෂර් කියයි, heart attack කියයි. ඉතින් මැරලා යනවා. ඉතින් මේ මනුස්සයා කියනවා විස්තරයක් කරලා අද අපි කොච්චර අමනද කියනවනම් අපි අද කොච්චර අවිද්‍යාවේද කියනවනම් අන්ධකාරද කියන්නේ අපි කීවෙනි කෝටියේද ඉන්න කියලාවත් දන්නේ නැහැ. 10 15 100ම අර නෙමෙයි. කෝටි කීයක් ගෙවලා තියනවාද? කොයි වෙනි කෝටියේද ඉන්නේ කියලාවත් දන්නේ මේ හුස්මක් හුස්මක් පාස. හුස්මට සැලකිය යුතු ජීවිතයක අපි මේ තරම් නොසැලකිල්ලෙන් මේ තරම් පිරිමැස්මකින් තොරව ගත කරන නිසයි අපිට මේ ලෙඩ එන්නේ. මේ ළඟදී ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා ඇමරිකාවේ අවුරුදු 104ක් හිටපු මිනිස්සෙක්. ඒ මිනිසා තාමත් ප්‍රබුද්ධ මනසකින් ලියනවා ඊමේල් එකක් ලියනවා. ඒ මිනිසා කියනවා උඹේ ජීවිතය පිළිබඳ තියෙන ඉලක්කම් සේරම අමතක කරපන් කියලා. වයස කීයද, බ්ලඩ් ප්‍රෙෂර් එක කීයද, බ්ලඩ් ෂුගර් එක කීයද, උස කීයද ඒවා සේරම අමතක කරලා ඒක දොස්තරට බාර දීලා උඹ නිකන් ඉනවා. හුස්ම ගැන විතරක් බලපන් කියලා. එච්චරයි ජීවිතේ වැදගත්ම දේ. ඒක ඉවරයි අන්තිම කරන්නේ මොකක්ද දන්නවද? ප්‍රස්වාසය බලන්නේ. ආස්වාද ප්‍රස්වාස දෙකේ ප්‍රස්වාසය බලන්නේ කියලා මට හිතෙනවා මේ මනසයි මේ බුදුහාඳුර පෙන්න නිරෝධ සත්‍ය මොන්න තරම් දක්ෂව පෙන්නනවාද කියලා. මේ ඇමරිකන් කාර්යයක් ලියන්නේ සුද්දේ. විජීවිතේ වටිනාම දේ තමයි හුස්ම. ඒකෙත් ආශ්වාසනේ වැදගත්. හටගැන්මනේ වැදගත්. ගෙවෙන තැන. හැම ගෙවෙන හුස්මකම ප්‍රශ්වාසයෙන් බලනවා නම් නිරෝධ සත්‍යයට බොහෝම කිට්ටු. ඒක පටන් ගන්නෙ සර්වචනන්සේ මේ සා විශාල අර්ථකථන දීලා සතෝ ආසසති සතෝ පස්සසති යම් කෙනෙක් මම හුස්ම ගන්නා විට ගන්න බව දන්නවනම් හෙළන විට හෙළන බව දන්නවනම් එයා ආර්ය විහිණට බැසගෙන ඉවරයි. එයා බ්‍රහ්ම විහිණට බැසගෙන ඉවරයි. එයා තථාගත විහිණට බැසගෙන ඉවරයි. ඊට පස්සේ යාගේ තියෙන සෑම ඥානයක්ම සෑම ශිල්පයක්ම සෑම ලෑස්ති වියමක්ම කරන්න තියෙන්නේ මේ පටන් අරගත්ත මේ හුස්මත් එක්ක කොච්චර ඇසුර පවත් ගන්න පුළුවන්ද එතකොට තේරෙන පටන් අරගනි එවැනි දෙයකට එම අදිෂ්ඨානයක් ගත්ත කෙනාට මොනම බාධාවක්වත් නැහැ ලෝකේ. අපිට ඉරියව්ව බාධා වෙනවා අපිට හුස්ම හම්බ වෙන්නේ වාඩි වෙලා ඉනකොට විතරක් නා. නැගිට්ටාම හුස්ම නැති වෙනවනම් ඔන්න ප්‍රශ්නයක්. පොල් ගහනකොට හුස්ම බිම තියන්න ඕනේ නම් ඔන්න ප්‍රශ්නයක්. නානකොට හුස්ම පැත්තකට කරන්න ඕන නම් ඔන්න ප්‍රශ්නය. වැසිකිලි ගැසීනකොට හුස්ම එළිය තියලා දොර වහ ගන්න ඕන නම් එතකොට කියදාගේ ආනාපානය කරන්න බෑ වැසිකිලි කියලා. බුදුහාමර කියන උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතීටි තේනසින්නේ චිත්තේ జాగෘති යනකොට එනකොට කනකොට බොනකොට හැම තැනම ආනාපාන සතියම නැති වුණත් මේ ආනාපානෙන් ඇති කරගත්ත මේ සතිය ඉරියව්වක් ඉරියව්වක් පාසා යන්නේන හැමතැනකම ගත්තට පස්සේ එදාට විතරක් තේරෙයි තිරිසනෙක් සහ මිනිසෙක් අතර ඇති වෙනස. තිරිසනට කවදාකවත් මෙතෙන් හිර ගන්න බෑ. මොන්න තරම් දක්ෂ වුණත් බෑ ਸਰවඥාන්සේ මහබෝසත්න් වහන්සේ නමක් විදියට තිරිසන් ජීවිත ගැන කතා කරලා තියෙනවා. নানা ප්‍රකාර ගුණ වඩලා තියෙනවා. කිසිම තැනක සඳහන් කළ නැහැ ආනාපාන සතිය කිරුවයි. කිසිම තැනක. ඕන තරම් සිංහාත්ම ඇත් ආත්ම නයි ආත්ම ගැන කතා කරන උගා ಗುಣ වඩලා තියෙනවා. ආනාපානසති කරනවා. ඒක හොඳ නිදර්ශනයක් කියලා තියෙන ඔය බීපීසිගේ පුංචි පොතක පෙරහැර යන ඇතින්යක් කතා කරනවා. ඒ ඇතින්නේ පළවල යන ඇතෙක් එක්ක පොඩි ලව් ඔසයක්ක් පටන් ගන්නවා. පෙරහැර ඉවරනකොට බබෙක් හම්බ වෙන්න හරිනවා. පස්සේ ඇත් පැටියෙක් පදනවා. ඉතින් බොහොම සුන්දරව පෙරහැර දෙක තුනක් කරනවා. කෙරුවට පස්සේ ඉස්සර තමත් එක්ක ඒ ආදරේ බැඳිච්ච යතා වෙන ඇතින්යක් එක්ක පෙරහැර යනවා දකින්න. ඉතින් මෙයා තේනට හොඳට ඕම කේන්ති ගිහිල්ලා අර ඇතින්නට අනින්න යනවා ඈත්කව යන්නත කරගන්නවා. ඊගා වවුද්ද පස්සේ ඊගා වරුද්ද බලනකොට අර පළවෙනි යතාගේ කකුලේ දන් වලට කැපිලා පණුව වහලා ඉන්නවා දකින්න. අවුරුදු දෙකක් යනකොට පරණ හිටපු තමන්ගේ සම්බන්ධ වෙච්ච යතා ක්‍රමෙන් කිට්ටු යනවා ඊට පස්සේ පෙරහැරට එන්නතු වෙනවා. ඉතින් ඇතින් හිතා ගන්නවා මැරෙන්න ඇති කියලා. ඒකට ඇත්පැටිය ටිකක් ලොකුයි. මේ ඇතින්නේ පන්සලකටයි ගියතේ. පස්සේ ඇති ඇත්පැටිය විකුණනවා. හාමුදුරුවෝ මේ ඇත්පැටිය විකුණනවා. ඉතින් ඇතින්නේ ඊට පස්සේ සම්පූර්ණ ෆ්‍රස්ට්‍රේටඩ් ડિප්‍රෙෂන් එකක් ගන්නවා. ડિප්‍රෙෂන් එක ගහලා දැන් මොකුත් කරගන්න විදියක් නැහැ. ඇත්මන්තියේ එහාට විදිනවා මෙහාට විදිනවා. එහාට විදිනවා මෙහාට විදිනවා. දැන් ස්වාම පුරුෂයත් නැහැ, ඇතත් පැටියත් නැහැ. කොහොම ඉන්නකොට මෑණි කෙනෙක් ඇවිල්ලිවල පන්සලේ මඩුවක බණ මඩුවක භාවනා උගන්වනවා. ඇචිනීතා ගන්නවා ඉතින් මේක ශෝක පරිද්දවාණ සමතික්‍රමයි දුක්ඛ දෝමන සත්තකමයි ඒ නිසා මාත් භාවනා කරුවොත් මට යන්තම් මේ දුක නැති කරන්න පුළුවන් කියලා හුතුට ඇත් කන දාලා අහගෙන ඉන්නකොට කියනවා ආස්වාද ප්‍රසවාස කරනකොට උඩුතොලේ හිත තියන්න කියලා. ඇතින්දි බලනවා උඩුතොලක් නැහැ. අයියෝ මං වගේ කාලකණ ජීවිතයක් කියලා පුදුමාකාර විදිහට ඒකේ ලියලා දිනවා බලන්නකෝ මිනිස්සුන්ට පුදුම වාසනාවක් නැතින උඩුතලක් තියෙනවා හුස්ම ගන්නකොට වදින දැනක් තියෙනවා මට උඩුතලක් නැහැ කියලා හරියට කනගාටු වෙනවා ඉතින් ඊට පස්සේ හිතා ගන්නවා මට මනුෂ්‍යාත්ම භාගයක් ලැබෙනකන් ආයෙකින් රෝග පරිද්දවන්න නැති කරන්න හම්බෙන්නේ කියලා ඇත්මන්ති ඇවිදවි ඉනකොට දවස් දෙක විතර පස්සේ අර මෑණියෝ ඇවිල්ලා උපාසකම්බලාට කියනවා ආනාපාන සති භාවනා කරන්න බැන්නම් සක්මන් කියලා එකක් තියෙනවා. සක්මන් භාවනා කරනකොට කකුල් දෙක බලන්න ඕනේ කියලා. ඇතිනේ නේද වැඩේ හරි. දැන් ඇතින්නේ බිම තියදියා බලනවා කකුල්. තියෙනකොට ආලි කකුල් නිසා දැනෙන්නේ නැහැ ඉතර. නමුත් යනකොට යනකොට ඒකිට ගල් පෑගෙනවා තේරෙනවා. ඊට පස්සේ හිතා ගන්නවා දැන් ඉතින් මනෝචත් මැරිලා ගියා, දරුවත් නැහැ. හුස්ම ගන්නත් බෑ ආනාපාන කරන්නත් බෑ මම දැන් සක්මන් භාවනා කරන්න ඕන කියලා පටන් අරගත්තාම මේ ලේඛිකාව ලස්සන රචනයක් කියනවා සක්මන් භාවනාව ගැන. ඇතිනියක් සම්බන්ධ කරලා. මේ ඒ වගේ තමයි ਸਰවචනාසික මං කිව්වේ ත්‍රිසං ආත්මවල භාවනා කරපු කතාවක් නෑ. manussකම ලැබුණයි කියලා කියන්නේ මෙන්න මේ වගේ විශාල පරිශ්‍රණයකට අපිට හුස්ම නිකන් හම්බ වෙනවා උඩුතලකුත් නිකන් හම්බ වෙනවා. උඩුතල කොහොමද මිනිස්සේ නම් වෙනවනේ. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන සතිය පිහිටවන එකයි. අහන්න කාටද පුළුවන්නේ මම සතිය පිහිටෙවොත් එක වළක්වන්න කියලා. යනකොට එනකොට කනකොට බොනකොට හරි හුස්ම ගන්නකොට හරි සතිය පිහිටවන එක මම පිහිටෙව්වොත් වළක්වන්න මොනවද බලවේගය තියෙන්නේ කියලා. ඒ සාවිශාල මේ අපි දැන් කතා කරන අතර ආනාපාන සතිය මේ නිදර්ශන දුන්නේ පොදු සතිය පිළිබඳව මේක අල්ලගත්තොත් අපි මේ වගේ වෙලාවක අපිට පුළුවන් වෙයි ඉස්සරහට ආනාපාන සති සමාධිය හරහා අල්ලගන්න මේ සතිය සමාධිය අනිකුත් සියලු භාවනා වලට යොදවගෙන ඕන ඉරියවක පාත්තා. ඒක නිසා මූලික උපදේශ පන්තියත් අද දවසේ ධර්ම දේශනාවත් අතර ගැළපීමක් සංසන්දනයක් කෙරුවොත් මේ ආනාපාන සති භාවනාව ගොඩාක් ලඩ සම්බන්ධ වෙන පරියන්ක භාවනාව. පරියක් භාවනාවට ගියාට පස්සේ ඒ යෝගාවචරයා ඉස්සල්ලාම ගිය ගමන් ආනාපාන සතියට හිතියෝ දන්න එපා. හිතියෝ දන්න ගිහිල්ලා හම්බ වෙන්නේ බොහොම කලාතුරකින් කෙනෙකුට. කාරණා දෙකක් නිසා. එකක් තමයි ඒක අපේ කාරණා දෙකට පස්සේ ඒ නිසා ඉස්සල්ලාම චූලසුඤ්ඤත සූත්‍රයේ කියලා තියෙන විදිහට කයට හිත ගන්න. හතරමා ධාතුන්ටම හිත ගන්න. එන්න පුළුවන් තරම් උත්සාහ කරන්න හිත මේ සතියත් එක්ක කය මේ සතියත් එක්ක මිත්‍ර කරලා හැකිතාක් ඒ සතියට මේ කය ඇසුරු කරන්න දෙන්න. මිත්‍ර ස්වරූපේ සමීපව උච්ඡන්නව ආසන්නව ඇසුරු කරනකොට මම මැරිලා නැති බවට නිින්ද ගිහිලා නැති බවට ක්ලාන්ත වෙලා නැති බවට මොනවදෝ ගොජ දැමීමක් තියෙනවා. ඒක කෙනෙකුට කියන්න බැරි වුණාට මේ කය හිත gedara ආපු වෙලාවේ තමයි තේරෙයි දැනීමක් තියෙනවා කියලා. මෙන්න මේ දැනීම අවදි භාවය කියලා හිතාගන්න විවේකය කියලා හිතාගන්න බුද්ධිකලාව කියලා හිතාගන්න පිටිච්චකතිය කියලා හිතාගන්න දැන් මේ දැනීම තියෙනකන් ඒ කිසිම චිත්තක්ෂණයක මොනම කෙලෙසයක් නැහැ මේකට කියනවා මම දැන් මෙතන කියලා මේකට කියනවා සති මාත්‍රාව කියලා මේ සති මාත්‍රාවට ප්‍රමුඛතාව නොදී ඒක හරියට අවබෝධ කරගන්න නැතුව මොනම ක්‍රමයකින්වත් ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා පරියන්කේ වේවා සක්මන වේවා අපි මේ කතා කරන පරියන්කේදී හොඳට පටල වාඩි වෙන්න ඕනේ. ආසනයක් ගත්තත් කමන්නේ. විම වාඩි වුණත් කමන්නේ. අරගෙන කය තැම්පත් කරලා කයට හිත යොදලා හිත කෙදෙට්ට. හිත නිවසට වඩවා ගන්නවා. අරගෙන පටල ගන්නවා. පටල කිරීමට අපි කියන්නේ සතිපට්ඨානයි කියන. හිතෙත් ගන්න එක ලේසි නෑ. අරගත්තට පස්සේ තමයි ඇතුළත ක්‍රියාවලියේ සර්වචන්සේ සාමාන්‍ය ගියක් දෙනවා. මේ වායෝ ක්‍රියාවලියේ තියෙන පිම්බීම හැකිලිම සහ දරණ ගතිය තමයි ඕනම කෙනෙකුට බොහෝ විට අහුවෙන්නේ කියන්නේ. ඒක සමහර විටක පිම්බීම හැකිලිම වශයෙන් ආනාපාන වශයෙන් දැනෙනවා. එතකොට දැනගන්න ඕනේ මේ ආනාපානය කියලා කියන්නේ ඒ කාන්තේම කයෙහි හිත පීඨපු බවට සතිය පීඨපු බවට අප්‍රමාදී බවට එල්ලඹ සිටි ගතියට ගෙට ගෙවැදීම බවට ප්‍රධාන සාක්ෂියක්. මේ ඇති මේ හොඳටම ඇති කියලා හිතාගන්න. විතර ආශාස ප්‍රසාසෙ පේනවා. මේ ලබාගත් දේ දිගට පවත්වන එක තමයි අමාරු. මේ ලබා ගැනීමට කියනවා උත්හාන සම්පදා කියලා. දිගට පැවැත්වීමට කියනවා ආරක්ක සම්පදා. ලබාගත් දේ අරසා ගන්න එක. බුදුරජාණන් වහන්සේ ඇත්තටම මූලික Javaය, මූලික ශක්තිය, මූලික අදිෂ්ඨාන ශක්තිය දෙන්නේ උඹල ඕන කෙනෙකුට ආර්ය විහෙරණට යන්න පුළුවන්. උඹල ඕන කෙනෙකුට බ්‍රහ්ම විහෙරණට යන්න පුළුවන්. උඹල ඕන කෙනෙකුට තථාගත වේට යන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය දෙන්න. ඊකටයි අපි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. හැබැයි එහෙම කියන එකත් හරි නෑ. මොකද හේතුව මිත්‍යා දෘෂ්ටිකයට ඒක යට යන්න බෑ. අංගවිකල කෙනාට යන්නත් බෑ. හීනමානෙ තියෙන කෙනාට යන්නත් බෑ. අධිමානෙ තියෙන කෙනාට යන්නත් බෑ. මධ්‍යස්ථ කායික සහ මානසික සෞඛ්‍යයක් ඇති උංගා පෝෂක් නැති උංගා දුප්පත් නැති මැදපන්ති මිනිහට විතරයි යන්න පුළුවන්. මා බුදුම තේරිල්ලකින් තමයි යෝගාවචර කියන මනුස්සයා තේරෙන්නේ. තේරුණාට පස්සේ ඒ මනුස්සයාට දන්නවනම් මට මේ ආර්ය විහරණයට යන්න භක්ම විහරණයට යන්න තථාගත වෙන්න යන්න ක්‍රමේ තමයි කයට හිත ගත්තා. කෙලස් නැහැ. ඒ බවට ලකුණ ඒ බවට තියෙන ආඩේ සංඥාව තමයි ඇතුළේ තියෙන මොනවා හරි ධාතු ක්‍රියාකාරීත්වයක් ඇති. මැරෙලා නැති වෙල කියන්නේ ධාතු ක්‍රියා කරනවා. නිින්ද කියලා නැහැ කියලා කියන්නේ ඒ ක්‍රියාව දන්නවා. සතිය කියලා කියන්නේ විසඤ්ඤ නැහැ. මම සීමුර්ජා වෙලා නැහැ. ඉතින් මේ මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, සීනති වෙලා නැහැ කියන එකට හිතුව දාගෙන හිටියොත් ඒකට සාක්කියට හම් වෙන මේ ඇතුළේ තියෙන වැඩ ක්‍රියාකාරීත්වය කියන්න අපේ භාෂාවේ වචන නැහැ. ඒකන බය වෙන්න එපා. ඒක එක පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒත් මේක පුළුවන් තරම් ඇසුරු කරන්න. පුළුවන් තරම් ඇසුරු කරනකොට මේ ලැබෙන සංඥාව නැමෙතිනස බාට නිින්ද කිලනස බාට ක්ලාන්ත වෙනස බාට ලැබෙන සංඥාව ඒකාකාරී උප්පත්ති ඉඳලා මැරෙනකම්ම එක විදිහට සමාකාර වෙන සංඥා හරිම කම්මැලි හරිම නීරසයි හරිම කාලකන්‍ය හරිම බය එළවෙන සුළුයි හරිම පාළුයි ඒ නිසා අපි රිද්මයාකාර සංඥා වලට හරි කැමතියි. ඉතින් මේ ඒකාකාරී සංඥාවේ තියෙන රිද්මයාකාර එකක් තමයි ආශ්වාස ප්‍රශ්වාස කියන්නේ. පිම්බීම හැකිලිම කියන්නේ. වම දකුණ කියන්නේ ඒකාකාරී සංඥාවේ සිටිජේ වාගේ මොහොතයි නේද? රිද්මයාකාර සංඥාව රැළ වගේ. මුදිට ගියාට පස්සේ අපි සිටිජේ බලන්න කැමති නැහැ. අපි බැලේදී කැමති තුනී වතුරේ තියෙන රැළ බින්දිනවා දකින්න. මුදු වෙලට ගියා වගේ. ඒ වගේ තමයි අපිට කැමති නම් සිතිජේ බලතැගේ කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. උදේ ගියත් හැන්දෑවේ ගියත් සිතිජේ තන්නේ ඉරට තියෙන්නේ. ඒ වගේ තමයි මේ මැරිලා නැති බවට, නිින්ද කියලා නැති බවට, ක්ලාන්ත වෙලා නැති බවට සංඥාව උප්පත්ති වෙලෙව ඉඳලා වයසට යamak නැහැ. කාලයට සාදේශයට අහු වෙන්නේ නැහැ. ඒක දිගට පවතිනවා. ඕන කෙනෙකුට යන්න පුළුවන්. මම ගිය හැම කෙනාටම පේන්නේ පාළු ගතියක්. කොන් වුණා, තනි වුණා, අසරණ වුණා. ඒ නිසා උගෝදෙනෙක් ඒක දැක්කට ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා තුනී වතුරේ හිට වෙන රැළ වගේ ආශ්වාස ප්‍රශ්වාසයේ දකින්නේ තුනී වතුරෙන් ගැඹුරට ගෙනියන්නේ. ආයසරක් ගෙනියලා සිතිදියට ගෙනියන්නේ නතර කරන්න බුදුහාමුදුරුවෝ. ආනපනසති සූත්‍රය කියලා කියන්නේ තුනී වතුරේ ඉඳලා සිතිදිය දක්වාම මුද ගැඹුරම තැන දක්වා ක්‍රමික වර්ධනය. ක්‍රමික බැස්මක්. මේ පියවර 16කට සර්වඥාන්සේ විස්තර කරනවා. අපි අද පළවෙනි ධර්ම දේශනාව වශයෙන් ඉස්මතු කරගන්න හැදුවේ මේ හුස්ම පොදක ආස්වාස ආස්වාස බව දැනීමේ ප්‍රස්වාසයේ ප්‍රස්වාසයේ දැනීමේ තියෙන වටිනාකම. ඒ වගේම මේක කාට හරි කරගන්න බෑ කියලා කියනවනම් ඊටත් කලින් මම ඉන්නවා නැත්නම් මම වෙමි නැත්නම් මමයා මේ මැරිලා නෑ නිින්ද ගිහිල්ලා නෑ නැත්නම් ක්ලාන්ත වෙලා නෑ කියන එක අර ආනාපානට යන්න ඉස්සරලා දැනගත හැක්කක් අන්න ඒ බවට එළඹ වාසය කරනවා නම් ඒකට සමීප වාසය කරනවා ඒක භ්‍රමචරිතයක් ආර්ය චරිතයක් ඒක තථාගත චරිතයක් ඒ නිසා මේක පුරුදු කරගත්තොත් නබෝ කලකින් නබෝ වෙලාවකේ ආනාපාන දැනෙන්න පුළුවන් මේ සියුම් භාවයේ නිසාත් අල්ලා ගන්නකොට අහුවෙන්නේ නැහැ මේ ආනාපානේ අහුවෙන්නේ අල්ලන්නේ කිව්වොත් අහුවෙන්නේ නැති කරවත් එකක් දෙක හොඳටම ආනාපානේ වඩපු එකනට විශේෂයෙන්ම අද නෙමෙයි තව දවස් දෙක තුනකින් ඉඳ ගන්නකොටම ආනාපානේ දැනිලා වහාම නොදැනියන එතකොටත් ප්‍රශ්නයක් මතුවෙනවා මෙච්චර ඌඩ බැලලා පෙන්නන හද නානපණේ අහුවෙන්නේ නැත්තම් මොකද කරන්නේ? ආයසරයක් හිතන්නේ සිතිජේද. ආයසරයක් ආනපණේ ගෙවුනට පස්සේ යන්නේ මම ඉන්නව මැරිලා නැහැ නිින්ද ගිල්ල නැහැ ක්ලාන්ත වෙලා නැහැ කියන தത്വෙට. එනිසා මේ දෙක ප්‍රත්‍යুৎපන්නයි. මම වෙමි කියන සංඥාවත් ඒ තුල පේන තියෙන ආනාපානියත් එකිනෙකට සාපේක්ෂයි. මේ දෙක අපෙන් එකම චිත්තක්ෂණයකට වෙන් වෙන්නේ නැහැ. කාමච්ඡන්දේ ඇර. මේකෙන් වෙන් වෙන්නේ කාමච්ඡන්දේ නිසා. දුක බලන්න සද්ධාහන තියෙන ආශාව නිසා. ඒ නිසා කාමච්ඡන්දෙට දෙන්න පුළුවන් තරම් වෙලා ප්‍රශ්නයක් නෑ. මොකද අපිට තාම මේක පාලනය කරන්න බෑ. අපිට එකයි කරන්න තියෙන්නේ මේ හිත gedෙට්ට වෙලා හිත gedෙට්ට ගන්න තියෙන හිත සතුටුමත් කරගන්න තියෙන අප්‍රමාද කරගන්න තියෙන එළඹ වාසය කරන්න පුළුවන් ප්‍රමාණය දන්න දහංගටයක් දාලා වැඩි කරන එකයි කරන්නේ. ටික ටික ටික ටික වැඩි කරන්නේ. ඒක වැඩි කරන්න ඕනේ ලන්දේසි කාර්යය හරක්කම එලා ගත්තා. රජුරන්ගෙන් අවසර ගන්න යන්නේ අපිට පින් අවසරයි මේ අපිට මේ läග ගන්න හරක්කම එලා ගන්න පොඩ්ඩක් ඉඩක් වැල්ලක ඉඩක් දෙනවා. ඉතින් රජුරෝ බය නැතුව දුන්නා. ඌ කපපු ඇටි දන්නවද හරක්කම? අන්තර ගමක් අහුවෙන්න හරක්කම කපලා ආර්ථිකවන්තයෝ කියන්නේ රජුරෝ අපිට හරක්කම අවසර දුන්නා මේ බලපන් හරක්කම තමයි. අපිත් බුදුහාමර කියපු කෙනාට ආනපානේ අල්ලන්නේ පොඩි වලිගකින් මයිලකින් තමයි. අල්ල වඩාන වඩාන වඩාන වඩාන ගියාම අන්තිමට මේ සතියත් මේ සමාධියත් දවස පුරාවට කොයි ඉරියව්වෙත් කොයි තැනදීත් වඩා ගන්න ගිය දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මානවික වශයෙන් අපිට රැකිය යුතු මානවයිච වාස්කම් තමයි මේක මේ සතිය සහ සමාධිය වඩා ගන්න එක බුදුහාමුදුරුවෝ මේ සූත්‍රේ පුරාවට ආනාපානය හරහා ප්‍රසූත කරන මේක වඩ හැරි පෙන්ලා දීලා තියෙනවා අද මේ වෙනකොට අපි පැයකට වැඩි වෙලාවක් ගත නිසා මම මෙතනින් අද දවසේ ප්‍රථම ධර්ම දේශනාව නැත කරනවා. අපි හෙට ඉඳලා බලාපොරොත්තු වෙනවා අද මේ හදාගත්ත පදනම මත ඉඳගෙන අපි කොහොමද මේ දැන අඳුරගත් ආනාපානය මේ කියන ආර්ය විහාරය සාක්ෂාත් කර ගැනීම සඳහා භ්‍රම විහරණය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ තථාගත වේණේ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි ක්‍රමසහ විදි පාවිච්චි කරන්න කියලා මේ ඇහුම් කන් දෙන හැම කෙනෙකුටම ඒක පිළිබඳව ගොඩාක් අත්දැකීම් තියෙනවා ගොඩාක් දැනුම තියෙනවා ධර්මදේශනයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒවා ඉස්මතු කරන පෙළගස්සවලා මේක වටිනාකම ඉස්මතු කරලා දීමයි ඒ වටිනාකම දැනුණා නම් ඒක ඒකාන්තයෙන් තමන්ගේ භාවනාවට ශ්‍රද්ධාව පිණිස වීර්ය පිණිස සතිය පිණිස සමාධිය පිණිස ප්‍රඥා පිණිස හේතු වෙනවා එසේම හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මදේශනා මෙතනින් නැවත කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා